සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබත්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි දේශනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි දේශනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාප ආවේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාප ආවේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සීකාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං සාදුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේත ආමපත්තේ සදා පින්දුනි අපි පළමුවෙන් තුනුරුවන් කෙටියෙන් වන්දනා කරමු නමෝ තස්ස භගවතු වරයතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිරි ගතිගම් චත්තානි පුරිස යුගානි අක්ක පුරිස පුද්ගලා ඒස භගව පසුබිමත් කියන්න බෑනේ ඒකන ප්‍රධාන පළවෙනි. ඉතින් මේ මම මෙහි ආවේ භාවනා උගන්වන්න නෙවෙයි. මම මේ භාවනා උගන්වන හාමුදුර කෙනෙකුත් නෙවෙයි. ආරණ්‍යටලා අපේ පාඩුවේ බණක් භාවනා කරන ධන ධර්මයක් කරගෙන ඉන්න පිරිස. මාධ්‍යයට යන්නේ නැහැ, වර්ණවට යන්නේ නැතුව. අපේ පාඩුවේ අපි භාවනා කරගෙන ඉන්න අය. ත්‍රිපිටක ධර්මය හදාගෙන ඉන්න අය. ඉතින් මේ රටට මං කීප වතාවක් ඇවිල්ලා තියෙනවා ආන්දරෝ කිව්වා මේ මම මේ සැරේ ඇන්කැස්ටර් වල මහත්තයගේ ගෙදරට එන්න ලැහැත් වෙනවා ආන්දරෝ මෙහි වඩින්න කියලා වස්වසා. ඒ නිසා මම ආවා ආපුවාම මට මෙතන භාවනාව දස දින භාවනාව කරන්න වුණා. මේ වෙලාවේදී භාවනා දින 10ට අපි සාමාන්‍ය අපේ ස්ථානයේ දිනපතා කරන ක්‍රමයට පොය දවසේ කරන ක්‍රමයට මම මේ භාවනාව කළා. එතකොට මේ හවස් කාලයේදී ඇත්තට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බුද්ධංග ධර්ම සත්බෝධි පාක්ෂික ධර්ම වැඩෙන්න සාකච්ඡාවක් කරන්න ඕනේ දේශනාවක් කරන්න ඕනේ බුදු පූජාවක් කරන්න ඕනේ ඒක තමයි භාවනාවේ ක්‍රමය. එතකොට ඒ දේශනාවල් වෙලාවේදී සාකච්ඡාවල් ශ්‍රවණය කරලා තමයි මේ පින්තුම් මට ආරාධනා කරේ. ස්වාමීන් වහන්සේගේ මේ ආනාපාන සති භාවනාව ගැන අපිට කාරණාවල් දැනගන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ ගැන වැඩිපුර සාකච්ඡාවක්. ඉතින් ඒක තමයි දැන් <clears throat> ආරම්භ වෙන්නේ. ඉතින් පින්නතුළු මගේ මොන හරි <clears throat> දැන් එහෙනම් මට මේ අහන්න මොන හරි තියෙනවා නම් මුලින්ම ඉඳන් මොනක් කවන්නේ. ආනාපානසති භාවනාවේ අහන්න පින්නතුළුගේ මම හිතන්නේ යම් ප්‍රමාණයක් දන්නවනේ අහලා තියෙනවා සමාහිත කරලා තියෙනවා නේද? ඒ පිළිබඳ පින්නතුන්ගේ වැඩි දියුණු කරගන්න ඕන අවස්ථා සහ ඒ වැඩි දියුණු කරගන්න ක්‍රමය මොකද්ද? එහෙම නැත්නම් අත්දැකීම් හදා බෙදා ගන්න නම් එහෙම මොන හරි විමසීමක් තියනවා නම් මට අහන්න කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සති සූත්‍රය ගත්තාම ඒකේ මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන තියෙනවා දැන් ඒ ක්‍රමය වඩාගෙන ගියාම ඒ විදිහටමද වෙන්නේ කියන්නේ දහනක් විතර දැන් අපි දිග කෙටි කියලා බලන්න ගත්තොත් ඊට පස්සේ ගොරෝසු සියුම් අවස්ථාව පේන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒක මුලමඳක් විදිහට ගෙවි යන එක බලුවාම ඊට පස්සේ ඒක සංසිඳීම වෙනවද කාය සංසිඳීම වෙනවද ඊට පස්සේ ප්‍රීතිය සුඛය ඒ විදිහට වැඩිගෙන යනවා ආනාපානසති භාවනාව පටන් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහටම. එතකොට යම්කිසි භාවනාවක් ගැන හරියටම කියන්න පුළුවන්කම තිබෙන්නේ මේ බුද්ධ මාර්ගයේ බුදුරජාණන් වහන්සේගේ සියලුම දේශනාවල් වල ස්වභාවය පදනම තමයි ඔය ධර්මය හඳුන්වන ಗುಣ හයක් තියෙනවා නේද? ඒ ಗುಣ හයෙන් තමයි ඕකේ ලක්ෂණ හය ලක්ෂණ කියනවා. පළවෙනි එක තමයි මේ දේශනාවේ අඩුවක් නැහැ. පළවෙනි ලක්ෂණය තමයි ස්වාක්කාතය. කියන්නේ කිසිම ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීමට කිසිම <clears throat> අඩුවක් නැහැ. ඒ නිසා අනිත් ටිකත් ඒ වගේම ඒ ಗುಣ හය කියන්නේ නැහැ. පස් දෙවෙනි එක ඊට පස්සේ ස්වාක්කාතයි සන්දිට්ඨිකයි, ඒහිපස්සිකා කාලිකයි, ඒහිපස්සිකයි, ඕපනායකයි. පච්චත්තං වේ දබගෙන එතරේ මනසේ තමා විසින් උපදවාගෙන. මොකද මම යම් කිසි දෙයක් උපදවාගෙන තන ඒක කාටවත් දෙන්න බෑ. ඒක අවශ්‍ය නම් ඒ පුද්ගලයා විසින් ඒක උපදවා ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කොච්චර වුණත් එහෙනම් උන්වහන්සේගේ තියෙන මහා කරුණාව ගැන බැලුවොත් මේ ලෝකේ සියලු සත්‍යයන් මේ නිර්වාණය අවබෝධ කරගන්න කියලා යම් කිසි ක්‍රමකින් දෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දේවා එහෙම දෙන්න බෑ. ඒක තම තමා විසින් උපදවා ගන්න ඕනේ. ඒක පළමුවෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම කරන්න ඕනේ. පැහැදිලි දේශනාවක් තියෙනවා. පටිසම්භිදා මග්ගේ මෙන්න මේක. <clears throat> ආනාපාන සති අස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බේන අනුපුබ්බං ಪರಿචිතා යථා බුද්දේන දේශිතා සෝයිමං ලෝකං පබහාසේති අබ්බාමුත්තෝ චන්දි. යම්කිසි විදියකින් මේ ආනාපාන සති භාවනාව ආනාපාන සති අස්ස ඒ ආනාපාන සති භාවනාව යම්කිසි කෙනෙක් වඩනවා නම් පරිපූර්ණ අඩුවක් නැහැ. ස්වභාවිත කරන්නේ වචනවල තියෙන ස්වභාවිත හොඳට භාවිත කරන්න ස්වභාවිත අනුකුබ්බේන ඒ කියන්නේ පිළිවෙලට අනුරුබ්බේන පරිචිතා. තාම තිරිසිඳ මුත්ත හැටියට තිරිසිඳ හොඳ හැටියට කරන්න. ඒ කරන්න ඕන ඔය ටික ඔක්කොම කරන්න කොයි විදිහටද? යතා බුද්දේන දේශිතා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට. ඒ එකේ නාමයෙන් කළොත් දේශිතා සෝයිමන් ලෝකං පව සකීය ජීවිත ලෝකේ ප්‍රභාසිතියා ප්‍රභාස්වර කරගන්නවා අබ්බහමුත්තෝ චන්දින වලාකුලෙන් මිදිච්ච හඳ වගේ දැන් අපේ ජීවිත ධ්‍යාන සමාපatti භාවනා ආර්ය මාර්ගය වඩන්නේ නැත්නම් ඒ ජීවිතේ කොයි වගේද වලාකුලෙන් වැහිච්ච හඳ ධ්‍යාන සමාපatti මාර්ග ඒවා වඩනවා නම් ඒක ජීවිතේ කොයි වගේද වලාකුලෙන් මිදිච්ච අන්න ඒක නිසා ඒ අනුපිළිවෙලටම කරන්න එතකොට මම දැනගත්ත දෙයක් මම මෙහිදී තමයි ඒක දැනගත්තේ. මේ සමහර පින්තුන් දැන් මෙන්න මහත්තයා අහපු ප්‍රශ්නෙට උත්තරේ. සමහර පින්තුන් ආනාපානසති භාවනාව කරනවා. ඒ කාගෙන් හරි අහගෙන හරි ගුරු උපදේශයක් ඇතිව හරි පොතෙන් බලලා හරි කරනවා කරගෙන යනකොට එයා මුලින්දම ආස්වාද ප්‍රස්වාස එකක් දෙකක් බලනවා. එකක් දෙකක් බලලා ඊට පස්සේ ඔන්න දිගේව පටන් ගන්නවා. කෙටිව පටන් ගන්නවා. කය සංසිඳනවා බලනවා. මම ඒක දැනගත්තේ මේ ආවට පස්සේ. එතකොට මම දන්නේ එහෙම වෙන්න බෑ වෙන්න බෑ. එහෙම වුණොත් සමාජයක් ඇති වෙන්නත් බෑ. ඇයි? ඇයි එහෙම වෙන්නේ? කරන එකක් නෙවෙයි නිසා කෙරෙන එක. ඔව් කෙරෙන එක. ඒක ලෝකෙ පිළි මොකද වෙන්නේ නැත්තේ? ඒක ඒක දුරලා පිළිවෙලට අපි කරන දයන් සතියෙන් මරන්නේ මම කෙටි උත්තරයක් දෙන්න. මේ පියකට පෙළ තියනවා නේද? පළවෙනි එක නැගින්න නැතුව අටවෙනි එක නැගින්න පුළුවන්. පුළුවන්. පුළුවන්. දන්නවා පුළුවන් ක්‍රමෙන් මොකද්ද වෙන්නේ එතකොට එහෙනම් ආනාපානසේ වදන්න ඕන අන්න ඒක යථා බුද්ධේන දේසිතා අන්න බුදුහාමුදුරු කියලා තියෙන ක්‍රමයට කරපුවා කොහොමද ක්‍රමය සෝ සතෝ දැන් තව ගොඩක් කියන්න දේවල් තියෙනවා ආනාපාන භාවනාවට එන්න කලින් කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා ඒවා පස්සේ කියන්න. දැන් නෝන මහත්තයා අහපු ප්‍රශ්න උත්තර දෙන්න බැහැ. එතකොට ඒක කරන්නේ සෝ සතෝ සතෝ කියන එකේ තේරුම තමයි. සිහි ඇතුව. සතෝ කියන්නේ මොකද්ද? සිහි ඇතුව. කොහොමද? දේශාගම තේනේ අරඤ්‍යගතෝවා පුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා විසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සති ඔන්න වචන කිදේ මතකද පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පූර්ව ක්‍රියාවක් පෙත්වා ඊට පස්සේ තව එකක් තියෙනවා සෝ ඒ විචය සතෝ අස්ස සති අන්න සිහිය ඇතුව ආස්වාස කරන්න කොහොමද ඉස්සරම් කරන්න ඕනනේ ඒකට සුදුසු පරිසරයක් ඉස්සරහ කියන්නේ පේනවනේ නේද ඕක දේ බුද්ධ වචනේ කියන්නේ මෙච්චරක්වත් අහලා දාන දෙයක් ප්‍රායෝගික එක දශමයක් කළා නම් එයා දන්නවා ඒක ඒ ඒ ඒ බුද්ධ දේශනා අනිවාර්යෙන් ස්වාක්කාතයි සම්දිට්ඨිකයි ඒහිපස්සිකයි අකාලිකයි රූපණයකයි පච්චත්තම් වේදිතබ්බයි කියලා එයා හරියට දන්නවා. වායක කිසිම හොදන්න දෙයක් නැහැ ඉරහඳ වගේ. ඉරහඳ කියන්නේ ඉරහඳ ඌ ඉතාම පැහැදිලි ඉතාම පැහැදිලි කිසිම දෙයක් නැහැ ඒ වගේ භාවනාව ඉඳගෙන එතනදී හැබැයි එකක් තියෙනවා ආනාපාන සතියේ කොටස් හතරක් පළවෙනි කොටස් හතර මේවා භාවිතාවෙන් තමයි දැනගන්න පුළුවන් ශ්‍රවණයෙන් අධ්‍යයනයෙන් පරිේශණයෙන් නෙමෙයි පරිේශණය කියන්නේ ඒක තමයි පරිේශණයෙන් තමයි මේවා දැනගන්න පුළුවන් තමන් අත්හදා බැලීම පළවෙනි හතරෙන් ඇත්තටම ධ්‍යාන දක්වා යන්න පුළුවන්. පළවෙනි හතර කරනකොට. මොකද ඒ ඒ ගෙහින් පළවෙනි හතර යනකොට කියන්නේ පළවෙනි කාරණේ තමයි ධ්‍යාන උපදවනවා කියන්නේ මොකද්ද? සමාධි තමයි. උපධ්‍යානවල සමාධි තියෙනවා. මේකත් සමාධිය. දැන් මේකත් අපේ සමාධිය. එකම අරමුණේ කොට වෙලා. ඔව් ඒක තමයි සමාධිය. ධ්‍යාන වඩනවා කියන්නේ. නෑ ටික ධ්‍යාන අංග වැඩි. ඉගෙන ගන්න ගොඩක් ජාති තියෙනවා. ධ්‍යාන වඩනවා කියන්නේ නීවරණ උබා ගන්නවා. ධ්‍යාන වඩනවා කියන්නේ මොකද්ද? පංච නීවරණ වික්කම්බන වශයෙන් වික්කම්බන කියන්නේ උබා ගන්න. දැන් මඩ ගොඩක එහෙම කකුල තියලා තදක පාගනකොට මොකද වෙන්නේ දෙපැත්තෙන් මඩ උඩට එනවා කකුල යටට යනවා. කුසල සමාධිය කුසල සම්මස කුසල සමාධිය කියන්නේ වෙන එකක්. කුසල සමාධිය වඩනකොට කුසල සමාධිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න නීවරණ යට යනවා ධානාංග උඩට එනවා ඒක තමයි ස්වභාවය. නීවරණ යට යනවා ධානාංග උඩට යනවා අර කකුල තදිනුන මඩ උඩට එනවා වගේ ඒක අමුතුවෙන් ගොඩක් හොයන්න දෙයක් නැහැ. හොයන්න දෙයක් නැහැ. ඉතින් ඒක හැබැයි පස්සේ වෙන දෙයක්. දැන් ඔය ගොඩක් භාවනාව දිනු කරන්න අමාරු දන්නවා කරුණු වැඩි. එතකොට අගේවා මුලට ගේනවා මුලේවා අගට ගේන අන්න ඒක. තේරුණා. ඒකයි බුදුජානක වහන්සේ දේශනා කළේ යථා බුද්ධේන දේශිතා. බුදුහාම ඉස්සරෝම භාවනා පානසති භාවනා දිනු කරගන්න ඕන නම් ඉස්සරෝම කරන්න ඕන මොකක්ද දන්නවද? අස්ස සතිය සතෝ කරන්න. ඒ කියන්නේ තේරුණා බුද්ධ වචන. අස්වාස ප්‍රස්වාසය Tamanට හොඳට ප්‍රකට වෙනකන් අනිත් ඒවා අත්හැරලා ඒක කරන්න ඕනේ. තේරුම් නැත්නම් අහන්න. මොකද නැත්නම් ඊට පස්සේ ගොඩක් කියලා වැඩක් නැහැ මේ මුලින් ටික තේරුම් නැත්නම්. පළවෙනි මොකද්ද කරන්න ඕනන්නේ? ඔව් ඒ ආස්වාස ප්‍රස්වාසය කරන හැටි එක එකනට එක එක විදියයි. එක එකනගේ ආස්වාස ප්‍රස්වාසයේ ශාරීරික ස්වභාවය අනුව වෙනස් වෙනවා. එයා අර කර්මස්ථානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටියට ආනාපාන සතිය සමාධියක් හැටියට වඩනවා නම් ආනාපාන සතිය සමාධියක් හැටියට ඔය මොකද ඔය ආනාපාන සති භාවනාව ඉස්සරහ තිබුණා ඒව ඒ ඉස්සරවනේ ආසවක්කේ පිණිස නෙමෙයි ඒගොල්ලෝ භාවිතා කරන්නේ. එයා කරුණු හතරක් තියෙන ඒගොල්ලොන්ගේ. කරුණු හතර ගන්න Hindu ආගම කරුණු හත එකක් තමයි මේ මනුස්ස ජීවිතේට වඩා උසස් බ්‍රහ්ම ලෝකාදී සැප ලබා ගැනීම. බුද්ධ දේශනාවේ ආනාපාන සතිය කියන්නේ මොකටද? සමාධිය හැටියට කියන්නේ ඔක සමාධි විදර්ශනා දෙකම තියෙන භාවනාව. කියන්නේ මොකටද? ඔව් අන්න මේක සමාධි චිත්ත චිත්ත ප්‍රභාස්වරය හිතේ ප්‍රභාස්වර භාවය අතිශයින්ම විදර්ශනාවට උපකාර වෙනවා. දැන් මේ ලයිට් එක ඔක්කොම නිමුව මේ අප්‍රකට වෙනවා මේ ඔක්කොම අපිට. සමාධිය කියලා කියන්නේ මෙන්න මේ ලයිට් දැම්මා වගේ වැඩක්. විදර්ශනාවට සමාධියේ සමාධි භාවනාව කියලා කියන්නේ විදර්ශනාවට මෙන්න මේවා කරන්නේ ලයිට් දැම්මා. ඒක තමයි ඉතාල ප්‍රකටයි. එතකොට නාම රූප පිළිබඳ දකින්න ඉතාම ප්‍රකටයි. නැත්තම් අඳුරු විදර්ශනා විතරක් ඒක සුෂ්ක සුෂ්ක විදර්ශනය කියලා කියන්නේ අසීරුවෙන් ඒක කරන්න. හැබැයි ඒක පුරුද්ද තියනවා නම් පුළුවන්. හැබැයි ඒක අසීරුයි. සමාධි භාවනා බුදුජානක වහන්සේ ආනාපාන සති ওই විදිහට දේශනා කරලා තියෙන අනිවාර්යයෙන්ම මේ විදර්ශනාවට විශේෂ මේකෙන් සහයෝගයක් දක්වන නිසා පළවෙනි හතර අරගෙන බලපුවාම කෙලින්ම එතෙන්ට එතෙන්ට එනකොට ඇත්ත වශයෙන්ම ධානා මට්ටම. හැබැයි භාවනා කරන වෙලාවේදී ධානා පහළ වෙන්නේ නැහැ. භාවනාව කරනකොට කියන්නේ අපි දෙගෙන ආනාපාන සති පටන් ගත්ත ගමන් ටික වෙලාවක් ආසතෝ ආසතියෙන් ආස්වාද ප්‍රස්වාද කරනවා ටික වෙලාවක් කරනවා ටික දවසක් කරනවා ඒක ප්‍රකට වෙන්නේ නැතුව ධානාංග එහෙම පහළ වෙන්නේ නැහැ. භාවනාව අතරතුර වෙන්නේ. ඇයි? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? විතර බහුලයි. ඇයි දැන් අපි හිත මෙහෙවුණා හෙට මෙහෙට ගෙනියනවානේ. දැන් අපේ හිත ආස්වාස ප්‍රාස්වාසයෙන් පිට යනවා. ඒකට ආපහු ගෙනල්ලා දෙනවා. එතකොට ධානාංග පහළ වෙන්න හේතුවක් නැහැ. මේකේ ප්‍රකට වෙන්න ඕන. මොකේද ආස්වාස ප්‍රාස්වාසයේ ඇත්ත වශයෙන්ම කිව්වොත් විනාඩි 40 පැය ඒ වගේ වෙන කිසිම අරමුණක් ගන්න නැතුව ආස්වාස ප්‍රාස්වාසයේ දිගින් දිගටම මෙනෙහි කරන්න ගන්න හිත පොළඹවා ගත්තොත් පුරුදු කරගත්තොත් අනිත් ඒවා ඉතාම ලේසි. දැන් ඊට පස්සේ තියෙන්නේ අනිත් ඒවා ආස්වාස ප්‍රස්වාසය අල්ලගත්ත ගමන් දැන් අපි කුළුහරකෙක් ඉන්නවා. කුළුහරක අල්ලලා බැඳගත්ත ගමන් මුගේ කුර කොහොමද? අඟ කොහොමද? පාට කොහොමද? ඈ දඟලන්නේ කොහොමද? ඔක්කොම බලාගත්ත හැකි. ඒ වගේ තමයි ආස්වාස ප්‍රස්වාසය හොඳින් ප්‍රකට කරගත්තාම දීගං වාසන දිගේව බලන්නත් පුළුවන්. අන්න ඒ සිහිය එතකොට සිවුම් කරනවා කොටස් වශයෙන් බලනවා ඊට පස්සේ දීර්ඝේව බලනවා කෙටිේව බලනවා චිත්ත සංඛාර සංසිඳනේට බලන හැබැයි ඔන්න එතනින් පස්සේ කාය සංඛාර චිත්ත සංඛාර ඒවා සංසිඳීගෙන යනවා කියලා කියන්නේ එතනින් පස්සේ වෙන ඔන්න විදර්ශනාවට හැරෙන්නේ හරිය තමයි ඒ කියන්නේ එතනින් පස්සේ කියන්නේ විදර්ශනාවට හැරෙනවා ඊට පස්සේ බලනවා අනිච්චාන පස්සේ යස සිස්සාමීති සික්කදී නේද නිරෝධාන පාන්නස් සංස්කාර ධර්මයන් පිළිබඳ බලනවා. ඉතින් ඊට කලින් හැබැයි සංස්කාර මොනවද කියලා හඳුනා ගන්නත් ඕනේ. ඒ එතෙන්ට මම කියන්නේ ආනාපාන භාවනාවට එන්න කලින් දැනගත යුතු කරුණු රහසක් තියෙනවා. අනුගමනය කළ යුතු කරුණු රහසකුත් තියෙනවා. අපිට යම්කිසි වැඩක් හොඳට පුරුදු වුණාන් පස්සේ නේද? හොඳට පුරුදු වුණාට පස්සේ අපිට පුළුවන් දැන් මේක දැන් මම හොඳ දන්න දෙයක් නම් මෙහෙම මට මේක කර කර අනිත් අතේ කතා කරලා ඕන එකක් කරන්න පුළුවන්. ඒ මොකද? පරිචිතය. හොඳින් පුහුණු වීම. ඒ වගේ මේ ආස්වාස ප්‍රස්වාසය ඉතාම හොඳින් දැනගන්න ඕනේ. ඒකට එතන මුලින්ම කරුණු තුනක් තමයි ඔතන ටිකක් අමාරු. මුලම තුන තමයි ටිකක් අමාරු. පළවෙනි එක ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රකට ලෙස අල්ලා ගැනීම. ඊට පස්සේ දීර්ඝව කෙටිව යන ඒවා. දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති ප්‍රදානාති. රස්සං වාසසන්තෝ රස්සං අස්ස සාමීති ප්‍රදානාති. ඊළඟ සබ්බකාය පටිසංවේදී. අන්න ඒක ඒක මේකටත් වඩා මෙන්න මේ හතරවෙනි එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. සබ්බකාය පටිසංවේදී කියන්නේ මොකක්ද? කාය කියන එකේ තේරුම කියන්නේ සමූහය කියන එකයි. කාය කියන එකේ තේරුම මොකද්ද? ජන කාය. සත කාය බල කාය කියලා කියනවා නේද? ඒ පාලි භාෂාවේ වචන. කාය කියන්නේ ගොඩක්. මේකට කය කියන්නේ මේකටයි කය කියන්නේ. පහකින් හැදිලා ගොඩක්. පහකින් හැදිලා 32කින් හැදිලා 4කින් හැදිලා නේ. ධාතු 4කින්. ආයතන 6කින් බාහිර ආයතන 6යි එහෙම නේද? ආ ඒ සමූහයක එකතුවකට තමයි කාය කියලා කියන්නේ. අස්වාස ප්‍රස්වාස කාය කියන්නේ ඒ ආස්වාස ප්‍රසවාස සමූහයක් මේ යන්නේ ආස්වාස ප්‍රසවාස. අන්නේ ආස්වාස ප්‍රසවාස සමූහයාගේ සබ්බකාය උප්පාද කොහොමද පටන් ගත්තේ? පවතිච්චේ කොහොමද? අවසන් වෙන්නේ කොහොමද? ආස්වාස ප්‍රසවාසයෙන් සමහර කෙනෙක් මම දන්නේ ඔය මේ ඕවා ගැන කියන අය කියන්නේ ආස්වාස ප්‍රසවාස පටන් ගන්නෙ නහය ළඟින් ඊට පස්සේ මැද හරිය හෘදේ වස්තුව ඊට පස්සේ පෙකිනි ඔයාලි වශයෙන් කියනවා මම එහෙම ඒක අපි දන්නේ එහෙම එකක් කරන්න මම දන්නේ බුදුහාඳන් එහෙම දේශනාවක් ඕක දේශනාවක් කොතනවද සබ්බ කියන්නේ සියල්ල එතකොට අස්වාද ප්‍රස්වාය පටන් ගන්න එක අපි දන්නවා අන්න සතියෝ නැන්නේ ඒකට අස්වාස ප්‍රස්වාසය ආරම්භ වෙනකොටම දැනගන්න ඕනේ. ඒකට තමයි මුත්ත 100ක් අවශ්‍ය. ඔය මුලින් ඒක පුරුදු වුණාට පස්සේ අනිත් ටික බොහොම ලේසියි. පළවෙනි එක තමයි අමාරු. දැන් අපට ඕනෑම ක්‍රියාවකට මුලින්ම කියපුවම ඒ ටිකනේ අමාරු. මුලින්ම කියපු ටික තමයි අමාරු. මේක හොඳට පුරුදු කරගත්තට පස්සේ ඒක හරිම ලේසියි. පළමුවෙන් කරන්න ඕනේ ආස්වාස ප්‍රස්වාසය බලන්න. ආස්වාස ප්‍රස්වාසය හොඳට වැටහෙන කෙනෙකුට ඒකේ බලන ස්වභාව ගැන දිගේවා කෙටිේවා ඒවා බලන්න. ඒ හැබැයි බුදුහාරු කියලා තිනි පොඩ්ඩක්වත් වෙනස් කරන්න බෑ. Tamanට නොවැටුණා, Tamanට දීර්ණාවක් නැහැ, Tamanට වැටහීමක් නැහැ කියලා මට ඒක වැටහෙන්නේ මේක නම් වැටහෙනවා කියලා අර වැටහෙන එක කිරීම පිළිවෙලටම යන්න ඕනේ. පළවෙනි එක කළා ආස්වාස ප්‍රස්වාසය. ඊට පස්සේ ඒකේ දිග කෙටි එක බැලුවා. ඊට පස්සේ අ සබ්බකාය පරිසම්පේ. ඒ කියන්නේ ඒ ආස්වාස කාය සියල්ලම ආරම්භයයි ආස්වාස ප්‍රස්වාසය ආරම්භ වෙනකොට දන්නවා පවතින වේලාව දන්නවා අවසන් වුණාම දන්නවා ප්‍රස්වාසයත් ආරම්භ වෙනකොට දන්නවා පවතින වෙලාව දන්නවා අවසන් වෙන එක දන්නවා තේරුණාද කිව්වේ ඒ කිව්වේ ආස්වාස ආස්වාස සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස ස්වභාව පටන් ගන්න වෙලේ ඉඳන් අවසාන වෙලාව දක්වාම හොඳින්ම සතිය පවත්වන්න ඕනේ. ඒකේ තමයි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේදී සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමේදී සික්කති. ඊට පස්සේ කියන පස්සම්බනේ වෙනවා. කියන්නේ ටික ටික මේක අර ගොරෝසු ස්වභාවය අඩු වෙනවා. ගොරෝසු ස්වභාවය අඩු වෙන්නේ ඇයි? එතකොට වැඩිපුරම මෙන්නේ චිත්තය. චිත්තචෛසික ධර්ම තමයි ගොඩක් මේ වෙන්නේ. ඒක නිසා අර ආස්වාස ප්‍රා ශරීරයේ තියෙන ඊටාම සියුම්ම ක්‍රියාවලිය තමයි මොකද්ද? දැන් අනිත් හැම දෙයක්ම අපි දන්නවා. දැන් අතිස් වෙනවා නම් දන්නවා, මේ වෙනවා නම් දන්නවා, ඔළුව හොලවනවා නම් දන්නවා, දන්නවා. ආස්වාස ප්‍රස්වාස වෙන දැන් අපි වෙන වැඩක් කරනවා. නමුත් දැන් ආස්වාස ප්‍රස්වාස වෙනවනේ අපි දන්නවා. ඒ තරම් සිව්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙන් අනාවරණ ඥානෙන් මේ හරියට මේක දේශනා කළේ. දැන් මේක වැඩක් නෑ හුලම් භාවනාවක් කිව්වට ඒක බොහොම භයානක වචන. බුදුරජාණන් ඒක ඒක කියන්නේ කරලා බලන්න මේ භාවනා කරන්න. කරන්නේ නැතුව එකක්වත් කියන්න බෑ. කරන්නේ නැතුව කියන්න බෑ. පොත් වලින් ඉගෙනගෙන සාකච්ඡා වලින් කතා කරලා කරන්න බෑ. අපි එහෙම කරනම නම් ඒක කරන්න ඕන. පළවෙනි පියවරේ නම් ඔහොම දිගට දිගට දිගට දිගටගෙන යනවා. එතකොට ඔය සංසිඳීම් සියල්ලම කාය සංකාර, චිත්ත සංකාර ඒවා සංසිඳනකොට ඔන්න තමන් එතනින් ඒ ටික විතරක් වැඩි දුරට අනිත් ටිකත් නවත්තනවනේ ඒ ටික දිගු කාලයක් වැඩිපුර ওই කාලේ කරගෙන එනකොට ඇත්තටම දවසට අඩුම ගානේ පුළුවන් නම් මම දන්නේ ඇත්තට කරන්න පුළුවන් කියලා ගිහි අය පුළුවන් කරන්න අමාරු සම්පූර්ණයෙන් ඇරිලා මෙන්න පැය 8ක් කරන්න පුළුවන් දවසේ පැය 8ක් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් එතකොට ධානාංග පහළ වෙනවා පැය 8ක් කරන තත්ත්වය තමයි පුරුදු වුණොත් ධානා හැබැයි හොඳට පුරුදු කරන්න මුල් අවදී හැබැයි සංසාර පුරුදු කරලා තියෙනවා ඊට කලින් එන්න පුළුවන් සංසාර කරලා පුරුද්දක් තියෙනවා එන්න පුළුවන් එහෙම නැත්නම් Tamanda ජී පැය 6ක් 7ක් 8ක් ඔය ආදී වශයෙන් කරන වෙලාව වෙනකොට පැය අනිවාර්යෙන් පැය 8ක් සතිය පුරුදු කරොත් අනිවාර්යෙන් ඊට පස්සේ ධානා පහළ වෙනවා සම්මාස සම්පකාර පරිසංවේදී කියන්නේ හුස්ම රැල්ල සංසිඳන වෙලාව ඔව් සංසිඳී කියන යන එක. සබ්බ කාය මොන කායද? අස්වාස කාය. අස්වාස කාය. එතකොට එහෙම ටිකක් ගියාට පස්සේ තමයි ඔන්න වේදනාව හැම අරමුණු කරන්නේ නැත්තේ. නැත්තම් ඒ වෙලාව ඒ ඔය වෙනකම්ම අනිත් ඒවට හිත යනවා. වේදනාව දැනෙනවා. ඒ සමහර කෙනෙක් මුළු සය සබ්බ කායම එතකොට සබ්බ කායම් පරිසංවේදී කියන්නේ මුළු සිරුරම අරමුණු කරගෙන අස්වාස ප්‍රස්වාසය. එතකොට අස්වාස ප්‍රස්වාසයක හිත මෙහෙවන්න පුළුවන්. ශරීරයටම හිත යොදන්න බෑ. ආ ඒ නිසා ආස්වාස ප්‍රස්වාස කායාගේ පමණ. වචනාර්ථය හරියට ඉගෙන ගන්නවා. වචනාර්ථය ඉගෙනගෙන හැබැයි වචනාර්ථයේ මුලින් තේරුනේ නැතත් පළවෙනි පියවර කරනකොට දෙවෙනි පියවර කරන්න හරියට ටෝච් එක අතට හම්බුනා වගේ පළවෙනි පියවරෙන් ආලෝකය ලැබිලා ඉවරයි. තේරුණාද? පළවෙනි එක හරියට සම්පූර්ණ කරගත්තා නම් දෙවෙනි එකට ආලෝකය ලැබෙනවා. ඒකෙන් ඊළඟ පියවර කරන. ඒක ධර්මයේ තියෙන සම්දික්ක ගුණය කියන්නේ ඒක තමාටම පේනවා. සම්දිත්තිකෝය තමන්ට මේ කටයුත්තේ ඊළඟ පියවරවලදී හොඳට වැටහෙනවා. ඉතින් කරනකොට පළපුරුදු කෙනෙක් එක්ක සාකච්ඡා කරන එකත් හොඳයි. තමන්ගේ භාවනාවේ දේවල් අනිත් අයත් එක්ක මේ කියන්නේ අනිත් අය කියන්නේ නොකරන අයත් එක්ක සාකච්ඡා කිරීම බොහෝම නරකයි. තමන් උපහාසයට, අපහාසයට, විවේචනයට ඒවට ඉතින් භාවනාව ඇත්ත වශයෙන් සමහර බොහෝ අකුසලයේ අයටත් අකුසල් මේ අපටත් එහෙම ඇති වෙනවා. දැන් ධර්මයට අගහරුණු ඇති ඇති වෙනවනේ වේදනාව කන්නේ වෙනවා. ඉතින් ඒක නිසා මුලින්ම ඔය පියවරවල් හතර හොඳට ප්‍රකට කරගන්න ඕනේ. ඊටාම හොඳින් ප්‍රකට කරගන්න ඕනේ. එහෙම ප්‍රකට කරගත්තාම ඊටු ටික දිනු කරගන්න පුළුවන්. ශරීරය එහෙම කය සංසිඳනගෙන කයේ දර්ථ බව එහෙමම තියෙනවා. කයේ දර්ථ බව අඩු වෙන්න විදර්ශනාවෙනුත් නාම රූප පිළිබඳව දැනුම ටිකක් දිනු කරගත්තට පස්සේ කයේ දර්ථ භාව අඩු වෙනවා. ටිකෙන් ටික අඩු. හැබැයි හතරවෙනි පියවරට යනකොට ඔය තියෙන වේදනාවල් දැනෙන්නේ ඔතේ හරි අමාරු. මුලින් තියෙන වේදනාවල් හරිම අමාරු. ඒවා දුර වෙනවා. ඒ ඒකට හේතුව මොකද්ද? හිතට වෙන කවදාවත් නොලැබිච්ච විවේකයක් මේකේ තියෙනවා. මොකේද? සතිය පිහිටවීමේ මේ භාවනා ක්‍රමේ ඒක නිසා වැඩිපුරම කැමති වෙන්නේ මොකටද? නියම අරමුණු කරන්නේ පුරුදු වෙනවා. ඊට පස්සේ හිතේ ඒවා එකක්වත් අරමුණු කරන්නේ නැහැ. දිගටම ආනාපාන සතියම, ඒ කියන්නේ පියවරවල් වල හිත වැඩගෙන අපි විතර්කය කරනවා භාවනා අරමුණට හිත තියෙනවා දැන් අපි බලන්නේ සතිය ආස්වාස ප්‍රස්වාස පමණක් නම් ඒකෙදී හොඳට ප්‍රකට නම් ඒකේ ලොකු සුවයක් තියෙනවා මොකද වෙන මේ දර්ථ පීඩාකාරී මුකුත් නැහැ හිතේ ඊට පස්සේ දීර්ඝ කෙටිව බලනවා නම් ඒත් එහෙම ඊට පස්සේ මේ සබ්බකාය පරිදි ආස්වාස සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාසයගේ ආරම්භය පැවතීම අවසානය පිටවීමේ ආරම්භය පැවතීම අවසන් ඒ ඔක්කොම බලාගෙන. සෝනත් එතකොට මුලමැද වගේ ඒ අවස්ථාවේ බලන එකද? ආස්වාසයේ මුලමැද. ඔව්. ඒ කියන්නේ ආස්වාසය කියන්නේ අපි ආස්වාසයේ එනකොටම අපි බලෙන් කරන්න දන්නවනේ ටික මම දන්නා මෙයාට ඒ දැනුමක් තියෙන එකයි මම එහෙම කියන්නේ නැත්තේ. අපි ආස්වාසයේ පටන් ගන්නකොටම බලනවා. මොහොතක් අතරේ ප්‍රමා කරන්න හොඳයි. ආස්වාසය පටන් ගන්නකොට බලනවා. එකපාරටම ඉවර වෙන්නේ නැහැ. ටික වෙලාවක් ආස්වාසය කියන්නේ දැන් බලන්න. තත්පර ගානක් තියෙනවා නේ. අන්න ඒක හොඳට බලලා ගන්න ඕනේ. ඊට පස්සේ පිට වෙලා ක්ෂණයකින් ආයෙත් පටන් ගන්නවා. මොකද ඒ පටන් ගන්නෙ ආස්වාසය. ප්‍රස්වාසය වෙලා ක්ෂණයකින් ඊට පස්සේ ආයෙ ආ මෙහෙම ඒකේ මුල පටන් ගන්නකොට පවතින වෙලාව අවසාන ඊට පස්සේ ආයෙත් පිටවීමේ පිට වෙන්න පටන් ගන්නවා. පිට වෙන කාලේ අවසන් වෙනවා. ආ ඒ තුනම බලන එක තමයි සබ්බකාය පටිසංවේදී කියන්නේ. අන්න ඒක. ඊට පස්සේ ඔව් එතකොට ඒව හැබැයි ඇත්තනේ චෛසික. ඒව කොහොම හැබැයි ඒ දින තරම්දින අස්ස සිස්සාමදි සික්කදී කියන්නේ අනේ හැබැයි ආස්වාස ප්‍රස්වාස සතිය තියෙනවා. ආස්වාස ප්‍රස්වාස සතිය තියෙනවා. නමුත් චිත්තචෛසික චෛසික ධර්මයන්ගේ ලොකු සංසිඳියාව නිසා ප්‍රීතියක් තියෙනවා. ඒ අන්නේ චෛසික ධර්ම පිළිබඳව සතිය පවත්වන්න කියන්නේ කියන්නේ. ඒ කියන්නේ ඒ ආස්වාස ප්‍රස්වාස කරනකොට චෛසික ධර්ම වල පවතින හිතේ වෙලා පවතින චෛසික ධර්ම තියෙනවා. හිතේ ඒ ඒ චෛසික ධර්ම ඇති වෙන්නේ මොනවා නිසාද? මේ ආස්වාස ප්‍රස්වාස කාය සංසිඳීම නිසා. ඒ සංසිඳීම නිසා ඇති වෙන ඒ චෛසික ධර්ම දැනගෙන ඊළඟ එකක් කරනවා මොකද්ද? අස්වාස ප්‍රස්වාස නා චෛසික ධර්මයාගේ මේවත් වෙනවා. අස්වාස ප්‍රස්වාසය අස්වාස ප්‍රස්වාසය කියලා. ඒකට මෙහෙම සතියෙන් කියනවා. ඒක සෝන්දාංශ දැන් අස්වාස ප්‍රස්වාසයට හොඳ සියුම් වෙලා සිහිය තියෙනවා. එතකොට සුඛයක්ත් දැනෙනවා. දැනෙනවා. ප්‍රීතියකුත් නිකන් තියෙනවා වගේ. එහෙම එතකොට ඒවත් දැනෙනවා. ඒවත් දැනෙනවා. ඔව් ඔය එහෙම දැනෙන්න ඒ කියන්නේ සතිය පවත්වන්න ඕන ගැන ඒක සතිය ඒ එක්කෝගෙම තියෙන්න ඕන ඒකක්වත් මග ඇරුණොත් ඊට පස්සේ ඊළඟ පියවරවල් කරගන්න අමාරුයි. හොඳින්ම ඒක සතිය ඔය සබ්බකාය පරිසංවේදී පීති සුඛ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී ඒ ප්‍රීතිය කියන්නේ ප්‍රමුදිත භාවය. අර කායේ මේ චෛසික සිත විවිධ අරමුණු වල ගිහිල්ලා ගිහිල්ලා තිබිච්ච වෙහස නැති නිසා එතන විවේකයක් තියෙනවා. මේ එකම කාරණාවට ලොකු විවේකයක් වෙන. එකනේ තියෙන්නේ. දැන් අපිට බලන්න අපේ දවසට වැඩ ගොඩක් යදුනහම කොහොමද? හරි අවිවේකයිනේ. එක වැඩක් විතරක් දෙනවා උදේම ආද නම් එක වැඩයි තියෙන්නේ. එහෙම නම් අපිට හරි දවස පටන් ගන්නකොට විවේකයිනේ. ආර ගොඩක් තියෙනවා. ඒ වගේ මේ අපි දැන් හිතුවා අපිට මේ චෛසික සිතේ තියෙන වෙහෙසකාරී බව මේ අර කරන්න මේ කරන්න ඒ කරන්න එහෙම තියෙන ලොකු වෙහෙසක්. ඒකෙන් ටිකක් සංසිඳුණාට පස්සේ මේ ඒ බලමෙන් ඇති වෙන ප්‍රීතිය. ඒ ප්‍රීතිය නිසා සුඛයක් වෙනවා. පීතිසකාය සුඛිනෝ ඈ සුඛිනෝ සමාධියති. ඒ කියන්නේ සුඛේ සැපේ එනකොට මොකද වෙන්නේ? සමාධිය ඇති වෙනවා. සමාධියස යථා භූත ඥානං සමාධිය තිබුණාට පස්සේ තමයි යථාර්ථය තියෙන්නේ. යථා භූත ඥාන නිබ්බිදාය. ඇත්ත දැක්කට පස්සේ කලකිරෙනවා. ඇත්ත දැනගෙන කලකිරෙනවා. එපා වෙනවා. දැන් අපි සමේ සිංහල භාෂාවේ කලකිරෙනවා කිව්වහම කෙනෙක් ඔන්න වැරදි ගතිගුණ දැකලා අපෝ මම මෙයා ගැන කලකිරුණා කියලා. ඒ කලකිරීම නෙමෙයි එතන එතන තියෙන බුද්ධ ධර්මයේ කියන මේ නිබ්බිදාන පස්සනාව නෙමෙයි. ඒ තියෙන්නේ ඉච්ඡා විඝාතය. මොකද? ඉච්ඡා විඝාතය කියන්නේ එයා පිළිබඳ තමන්ගේ කැමැත්තක් තිබුණා. ඒක ඝාතනය වුණා. ඒක යාගේ හැසිරීමුත් එක්ක ක්‍රියාවලියත් එක්ක ඒක ඝාතනය. එතකොට අන්න ඒක තමයි ඉච්ඡා විඝාතය කියන්නේ. ඒක කලකිරීම නෙමෙයි. කලකිරීම කියලා කියන්නේ අපේ පංචස්කන්ධය ගැන දැනගෙන යථාභූත ඥාණයෙන් මේක මේ විදිහේ සකස් වෙච්ච දෙයක් සංස්කාර හේතුන් හටගත්ත දෙයක් ඒ වගේම ධාතු ආයතන සමූහයක පුඤ්ජයක් චිත්තචෛසිකයේ ඇඟිලය නාම රූප සමූහයක් අන්න එහෙම දැනගෙන මේක ඇත්තටම කුජලයක් නෑ සත්‍යයක් නෑ මේ ධාතු ආයතන සංකා මේ වගේ ක්‍රියාකාරීත්වයක් තමයි මේ තියෙන්නේ කියලා දැනගෙන එහෙනම් මේකේ මා හිතන දෙයක් මා බලාපොරොත්තු වෙන දෙයක් ආත්ම සුභ සාර සුඛ මේ කිසි දෙයක් නැහැ කියලා දැනගෙන ඒක නැවත ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් අන්න මොකද්ද ඒක උපාදාන කරන්නේ නැත්නම් ඒක තමයි නිබ්බිදාව කියන්නේ. එතකොට යථාභූත ඥාන නිබ්බින්දති. නිබ්බිතා නිබ්බින්දනේ ඇතුණාට ඊපස්සේ ආය විරජ්‍යති. ඇලෙන්නේ ඇලුන් නැත්තම් විමුච්ඡති විරාගා විමුච්ඡති අන්න නොඇලීම ඇති වුණාට පස්සේ ආය ඇලෙන්නේ නැහැ විමුච්ඡති මිදෙනවා මිදුණාට පස්සේ මොකද දැනෙන්නේ විමුක්ත මිති ඥානං අහෝසි ආ දැන් මං මිදුණා කියන ඥානය ලැබෙනවා ඔන්න ඕකයි කරන්නේ දැන් එතන දැන් මොන මහත්ය අපි සුඛ පරිසංවේදී පීති පරිසංවේදී සුඛ පරිසංවේදී ඇත්තට ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන ආදි කල්යන, මධ්‍ය කල්යන, පරිෝසాన කල්යන, සාත්ත සම්බ්‍රජ්ජන, කේවර පරිපූර්ණ කියන්නේ ඔය හැම ධර්මයක්ම ඕන තැනකට ගලවන්න පුළුවන්. දැන් ඔය කිව්වේ මේ ඇත්ත වශයෙන්ම සෝවාන් මාර්ගඵල ඥාන පිළිබඳ தත්ත්වයක් ඔය දැන් මම අන්තිමේදී කිව්වේ. ඒක මෙතෙන්ට ගැලපෙන්නේ නැද්ද බලන්න. ආනාපාන සතියට ගැලපෙනවා. මොකද සුඛ පරිසංවේදී. ඊට පස්සේ තියෙන්නේ පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී. ඊට පස්සේ සමාධි චතුර් ධ්‍යාන සමාවත් ඊළඟට ඊට පස්සේ ආයෙත් විදර්ශනාව නේ ඊට පස්සේ ආයෙත් විදර්ශනාව අනිච්චානුපස්සී අසසිස්සාමේ විසිකරි විරාගානුපස්සී නේ අන්න ඒ පිළින් පෙරට එන්නේ ඉතින් දැන් අපිට උතෙන් එන්න එහෙම එකපාරටම මම නම් හිතන්නේ අමාරුයි කලින් අපි වෙනස් කරගත යුතු සහ වෙනස් විය යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒ අපිට අපි යම්කිසි භාවනාවක් යම්කිසි භාවනාවකින් අපිට ඇත්තට විදර්ශනා භාවනාව වල මාර්ගඵලවල වෙන මාර්ගයක් නැහැ. විදර්ශනා භාවනාවෙන් අපිට මාර්ගඵලවලට එන්න ඒ වගේ මේ ධ්‍යාන සමාපත්තියකට එන්න අපේ සංකල්ප වශයෙන් හැඩ ගැසීම් වශයෙන් අපි ගොඩක් කරගන්න ඕනේ. තේරෙනවා නේද? අන්න ඒවා වෙන් ඒවා තෝරාගෙන වෙන් කරගත්තාම බුදුහාමි වචනයට අනුව ඉතින් ගොඩක් කල් යන්නේ ටික කලක් යනකොට ඒක නෝ තීක්ෂණ ප්‍රඥා තියන අය බුදුහාම කොහොමද සතිපට්ඨාන සූත්‍රය කියන්නේ ඔය ඔක්කොම සතිපට්ඨානේ තමයි. කොහොමද කියන්නේ? සත්ත සත්තවස්සානේ අවුරුදු 7ක් කරන්න කියන්නේ. එහෙම නැත්නම් 6ක් 5ක් ආ එහෙම කරලා කියන තීක්ෂණ ප්‍රඥා කියන අයට දවස් 7ක් කරන්න කියනවා. සත්තවස් සත්ත සත්තව සත දවස් 7ක් කරන්න දින්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටි ගංකම් මේ පළ දෙක ලැබෙනවා. ඒක හරියට හරි. ඒක නිසා හැබැයි ඒකට එන්න අපිට කලින් අර තියෙන සුදුසුකම් ගොඩක් තියෙනවා. දැන් මේ සේරුත් හාමුදුර තමයි තාම ওই බුදුරජාණන් වහන්සේ ඇරුණාම තීක්ෂණ ප්‍රඥාවෙන් කමටහන් දෙන්න තාම ශ්‍රේෂ්ඨ උත්තරය කවුද? සේරුත් මහත්තයා. භාවනා කරන්න බැරි අසාර්ථක වෙන ගොඩක් හාමුදුරු යොමු වෙන යොමු කරන්නේ කාලඟටද? සේරුත් මහත්තයා. සේරුත් හාමුදුරගේ ගෝලෙක් හිටියා. තාම ශාස්ත්‍රීය රූපයක් වෙන හොඳ උසස් තැනකින් පැවිදිච්ච කෙනෙක්. මෙයාට මාස 4ක් හාමුදුර ආනාපාන සතිය දුන්නා. කිසිම දිනුවක්. කවුද ආනාපානෙට පුරුදු කරේ? සරියුත් මහරහතන්. සරියුත් මහරහතන් වහන්සේ ආනාපානෙට පුරුදු කරා මාස 4ක්. ඒ මාස 4ේ උන්වහන්සේට කිසිම දිනුවක් නැහැ. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි මේ මගේ ශිෂ්‍ය නම දැන් මාස 4ක් මේ සම්මස්ථාන පොදු කරන කිසිම දියුණුවක් බෝහන්සේ අන්නේ ආසයානුසේ ඥානය තියෙන කාටද බුදුරජාණන් වහන්සේ විතරයි. අන්න බුදුහාඳුරේ හාඳුර දිහා බැලුවා. එහාඳුර නිරුම් මලක් අරගෙන ගිහලා කුටිය පිටිපස්සේ වැලි ගොඩක් ගාලා ඒක තියාගෙන බලන්න ඉන්නවා. කුටිය පිටි ළඟ වැලි ගොඩක් ගහලා ඒක නිරුම් මල ගහලා ඉඳගෙන බලන්න ඉන්නවා. නිලුම් මල ඒකේ ගහලා රතුපාර නිලුම් මල බලාගෙන ඉන්නේ. මේ හාමුදුරුවෝ බැලුවා. බලාගෙන ඉන්නකොට කසින සමාධියක් එයාට වැටුණා. තේරෙන ලෝහිත කියලා කසින ධානවලදී අන්න ඒක ගොඩක් දැනගන්න ලෝහිත ධානය. ඒක වැටුණා. ධානය වැඩනකොට නීවරණ පහ වුණා. බුදුරජාණන් වහන්සේ වැළියා. ගාතාවක් කිව්වා. අහත්තු. අන්න එතකොට අපිට මෙතින් යෝ තියෙන ගොඩක් දැනගන්න. අවශ්‍ය වෙන්නේ අපේ තියෙන මේ නීවරණ ප්‍රහාණය තමයි පුළුවන්. සමාධි භාවනාවකින් අපිට අත්‍යවශ්‍ය මොකක්ද? නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුච්ච. ඒක උද්දච්ච කුච්ච අවිජිකිච්ඡා. එතකොට මේ පහ තමන් ඉස්සරම අඳුර ගන්න තමන්ගේ හිතේ වැඩ කරන හැටි. තමන්ගේ හිතේ මේවා වැඩ කරන හැටි තමන් දැනගන්න. හේතුව මොකද මේ දැන් මගෙත් ඒ කතා කරනවා පින්නතු මට ආසය අනුශේ ඥානෙ නෑ මෙයාගේ මේ ඔය දැන් බුදුරජාණන් ඒකට අර කතාව ඉතුරුටි කියන්නේ එතකොට ඒ හාමුදුරුව මොකද සරුත් හාමුදුරුව මෙයා රහත් වුණා හේතුව මොකද මෙයා ඉස්සර රත්තරන් වැඩ කරපු සංගීතී ආභරණ ලස්සන හදුවා කියන්නේ ලස්සන ලස්සනට කැමති. හදපු කෙනෙක් අර රත්තරන් උණු කරන කෝවේ තියෙන ගිනි ආලෝකේ බලාගෙන ඒ කාලෙත් එයා ධ්‍යාන වඩලා තියෙනවා. අන්න බලන්න තමන්ගේ රස්සාව තමයි තමන්ගේ භාවනාව කරගන්න ඕනේ. මෙයා අර ගිනි උදුනේ තියෙන ආලෝකයෙන් ඒකට කියන උග්ඝා නිමිත්ත කියලා. ඒකෙන් නිමිත්ත අරගෙන එයා ලෝහිත කසිනේ දිනු කළා. එයාගේ නීවරණ විකම්බණය වෙන්නේ යට යන්නේ මොකක් වඩනකොටද? ලෝහිත දර්ශනය වඩනකොට විතරයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම මරණ සති විදර්ශනා මුකුත් දුන්නට එයාට ආ එයා ඒකෙන් යන්නේ ඒකයි. ඒ වගේ ඉතින් හේතුව දැන් අපි මේ මොනවා කතා කළා? දැන් මම්ම ගන්නකො දැන් මම මේ මොනවා භාවනා ගැන කතා කළා? මත් මත් මගේ හිතන්නේ කවුද? ලංකාව. හ්ම් දැන් මේ මොනවා කතා කළාද? මගේ හෙඩ් ගන්නේ කවුද? හෘද සාක්ෂියත් එක තමයි මේ ධර්මය කරන්න ඕනේ. සාකච්ඡා කරන්න පුළුවන්. දැන් කියනවනේ බහුසුත. ගොඩාක් බණහලා දැම්ම තියෙනවා. බහුසුත. දතා. ඒවා හොඳට දරාගෙන මතක තියෙනවා. මනසා ಪರಿචිත තර්ක කළ හරි සත්‍යයකම අල්ලගෙනක් තියෙනවා. මනසාසු පෙක්කින, ඒ කියන්නේ මනසින් ඒක කරලා. දිට්ඨිය හරියට දෘෂ්ටි වශයෙන් සුප්පටිලිදායක ප්‍රකටයි. හැබැයි ඒ ටික වෙන්න කරන්න ඕනේ. කරන්න ඕනේ. ඒක නිසා අපි යම් තරමක් ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් දැනගත්තත් ඒක කරන්න ඕනේ. ඒක කරනකොට ඊළඟ පියවර පළවෙනි කල්පණේ නගින්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි වීර්ය තුනයි අවශ්‍ය. <clears throat> සතිය වීර්ය. සතිය වීර්ය ඒ වගේම ඊට පස්සේ තින් කුසල ඡන්දය. කුසල ඡන්දය සතිය වීර්ය කුසල ඡන්දය මේකෙන් ඊළඟ කල්පණේ යන්න පුළුවන්. කුසල ඡන්දය කුසල ඡන්දය කියලා කියන්නේ මේ සතර ඉර්ධිපාද ඡන්දය. ඡන්ද චිත්ත පිළියුමස්. කුසල ඡන්දය කියන්නේ කුසල දහම් පිළිබඳ විමුක්ති මාර්ගයේ තියෙන අනුයාත ආරියෂ්ඨාංග මාර්ග ක්‍රියාවලිය පිළිබඳ ඒ වචන කොම් තේරුණානේ ආරියෂ්ඨාංග මාර්ග ක්‍රියාවලිය පිළිබඳ කුසල චිත්තය ඡන්දය විරිය විමර්ශන. ඒ හතරකින් ඉගෙන එකක ටිකක් අනිත් එකට අනුග්‍රහ මේ ධර්මයේ තියෙන එකම එක තමයි පළවෙනි ධර්මතාවයේ දෙවෙනි ධර්මතාවයට අනුග්‍රහ කරනවා. එතකොට ඒක කරගන්න. ඉතින් ඒක කරගන්න ධර්මයේ දැනුමක් තියෙනවා. මම කියන්නම් පින්නතුන්න හොඳ දෙයක්. මජ්ජිම නිකායේ සූත්‍ර 152ම කර්මස්ථාන 152. තේරුණා. හොඳට ධර්මයේ දැනුමක් තියෙනවා. හොඳ සූත්‍රයක් තියෙනවා සම්භාසව සූත්‍රය. සම්භාසව සූත්‍රය කියන්නේ. ඒක දැන් <clears throat> අපි අනිත් ඔය සමාධි භාවනාවක් දියුණුව කරගන්න වීර්ය කරන්න ඕනේ. හැබැයි අරවා අරවා ජීවිතේ ක්‍රියාත්මක කරන්න ඕනේ. මොනවද ඔය කියන්නේ? පළවෙනි එක මොකද්ද? අත්ති වික්කවේ ආසවා සංවර පහත. ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. තමන්න සතිය තියෙනවා ලස්සන මොහරි දැක්කා. ආ මේ වගේ එකක් මටත් තියෙනවා හොඳයි කියලා හිතෙනකොටම අන්න සතිය එන්න ඕනේ. අන්න සතිය එන්න ඕනේ. සතිය ඇවිල්ලා ඉන්ද්‍රිය සංවරයට සද්දයක් අහනවා. ඒ සද්දෙට ඇලෙන්න යනවා. ඇලෙන්න යනකොට කියන්නේ ඔන්න දැන් භාවනා කරන කෙනා දොයි යන්නේ හදන්නේ කියලා. තමන්ට තමන් නිග්‍රහයවාදී මේ දාන ඒකට තමන්ගේ සිතට තවම නිග්‍රහ කරලා හදා ගන්න. අන්න එහෙම කරගෙන යන්න ඊට පස්සේ ඔය සබ්බාසව සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවල් ටික පුළුවන් හොඳ හැටියට කියවලා. ඒ සියලුම කරන්න ඕන දේවල් කියන භාවනා මාර්ගයේ ඒ භාවනා මාර්ගය. ඒකේ තියෙන අතිබික්ක ව්‍යාසව පරිවර්ජනාපා ඒ කියන්නේ අත්තයින්නේ කියලා. ඒකේ දේශනාගෙන චණ්ඩන් හත්තින් පර අපි පාර යනවා හැමදාම බල්ලෙක් කපන්න යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වෙන පාරක් හොයන්නේ. කාගෙත් එක හරි කතා කරගෙන ඉන්න. හැමදාම එයා කතා කරන්නේ දේශපාලන. එහෙම නැත්නම් වෙන මොනවා හරි. ඒ නැත්නම් තව මොනවා හරි. තව තියෙන මට කියන්න කාරණා ටික. ඊට පස්සේ ආ මෙයා මම එක කතා කරොත් නම් මට මේ සමාධි ධ්‍යාන මාර්ග උපදවන්න හම්බෙන්නේ නැහැ ගැන. එමේනම එයා ඇසුර වශයෙන් අත්හරිනවා මිසක පුද්ගලයා වශයෙන් අත්හරින්නේ නැහැ. පුද්ගලයා වශයෙන් අත්හැරියොත් මොකද්ද? පටිඝය. පුද්ගලයා වශයෙන් අත්හැරියොත් මොකද්ද? පටිඝය. ආන් අසේවනාච බලන ධර්ම ඔක්කොම ගැලපෙන හැටි අසේවනාච බාලානං අන්න. ඒතර උතර දෙකේ වෙනස මොකක්ද ස්වාමී? කියන්නේ ආන්න ඒක තමයි. ඇසුර වශයෙන් කියලා කියන්නේ අපි දැන් අපි බල්ලෙකුට කෑම ටිකක් දෙන්න. බල්ලෙකුට කෑම ටිකක් දෙන්න. ඒ කෑම රස නිසා නිසා ඒ බල්ලන් පොඩ අපිට ඇති වෙන්නේ බැඳීමක් ඇති වෙනවා. නිතරම ඊට පස්සේ අපි අසුරු කරන්න යන්නේ. ඇයි? මට හොඳ දෙයක් ලැබෙනවා. මං කැමති දෙයක් ලැබෙනවා. දැන් අර පුද්ගලයන්ගෙන් මට මොනවද ලැබෙන්නේ? <laughs> ආ මම දැනගන්න ඕනේ දැන් මට මේක නම් අල්ලන්න මට ගැලපෙන්නේ නැහැ. ඔය එයා දන්නේ නැහැ සර්. එයා දන්නේ අපිට යා උගන්වන්නත් බෑ. තමයි ඉතින් කොහොමද ගැටෙන්නේ නැතුව ඒ ආ අර එහෙම යනවා. එතකොට බුද්ධ හරියට හරි මහත්ත එහෙම ජීවත් වෙන්නයි අපිට ධර්ම ඕනේ. මේ සමාජේ ගැටෙන ලෝකේ ඉන්න එතන කතා කරනවා මල්ලි දැන් කතා කරගත්ත යනවා හැමතලා මේ මට මෙන්න මෙහෙම එකක් තියෙනවා. තමන්ට සුදුසු එකක් මොකක් හරි එකක් කියලා ඒ කතාවෙන් තමන් අයින් වෙලා වෙන එකක් කතා කරනවා. හරි තමන්ට බුදුරජාණන් ඒ කියන්නේ හේතුව මොකද මහත්තයා? බුදුරජාණන් වහන්සේ මම මේ දිගටම ඔය ඔය ආනාපාන සතියේ ගැළපෙන සූත්‍ර දේශනාවක් තමයි මම ඔක්කොම දිගටම මේ බණ ටික බණ හතරක් කිව්වා. සෙන්සුරාදා. ගියේ සතියේ කිව්ව බණ මොකද්ද? රත්නමිනිය දෙවිසු. නෑ හරිය පරිේෂණය. ඊට කලින් කිව්ව සූත්‍රය තමයි රතනවිද සූත්‍රය. හරිය පරිේෂණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද කියන්නේ දේමා වික්කවේ පරිේෂණ. මහණෙනි මේ ලෝකේ සුවා බැලීම් දෙකක් තියෙනවා. හරිය පරිේෂණාත අහරිය පරිේෂණාත. ඒ වචන තේරෙනව නේද මත්තයා? ඊට පස්සේ බුදුහාමුදුරහන කතමාච වික්කවේ අනරිය පරිේෂණ අනාරි පරිේෂණ කියන්නේ මොකක්ද? අත්තනෝ ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මඤ්ඤේ පරිේෂි. තමන් ඉදීම ස්වභාව කරගෙන ඉන්නවා. කියන කරන පතන හිතන දේවල් සියල්ලම කරන්නේ මොකක් අරමුණු කරගෙනද? උපදින දේ ලැබෙන්න. ජාතිය ලැබෙන දේවල් ජාතිය ස්වභාවයෙන් ඉන්නවා ඉදිරියේ ලැබෙන්න කරන්නේත් හිතින් කයින් වචනෙන් කරන්නේත් මොනවද? ජාතිය ලැබෙන දේවල්මයි. ජරාව ලැබෙන දේවල්මයි. ව්‍යාධිය ලැබෙන දේවල්මයි. මරණය ලැබෙන දේවල්. එතකොට යම් කිසි කෙනෙක් ඒක තමයි අනාර්ය පරිේශණය. දැන් අපි මේ බහුතරයක් ලෝකේ කාම ලෝකේ කරන්නේ මොකද්ද? ඒක. ආර්ය පරිේශණය කියන්නේ අතමාද බික්කේ ආර්ය පරිේශණ. අත්තනෝ ජාති ධම්මෝ සමානෝ අජාතින් අජරං අනුත්තරං යෝගක් ඒවම් පරිවිසෙ මේ මේ කරන්නේ අපි මොකද්ද ඒක මේ වචන කතා කරන්නේ මේ සාකච්ඡා කරන්නේ මොකටද නැවත උපදින්නද දිරන්නද අඬන්නද වැළපෙන්නද මොකටද ඒ ඒ වගේ දෙන පීඩාකාරී බව දැනගෙන ඒකෙන් මිදෙන්න. අන්න ආර්ය පරිශය. ඉතින් ඒක කරනකොට බුදුහාමුදුරු දේශනා කළ විසුණු වහන්සේ මෙන්න මේ දේවල්. හොඳට මේවා අවශ්‍ය ඒවා නැතුලම් කරන්නදා හොඳට දානවා ඒක. හොඳද? සම්නිපතිතානං වූ භික්කවේ දයන් කරණීය. හොඳේ සරත්න සරච්චන්ද්‍ර මහත්තයා ඔන්න මතක තියාගන්න. සම්නිපතිතානං වූ භික්කවේ දයන් කරණීය. මහණෙනි එක්රැස් වුණාම දෙකක් කරා. සන්නිපාතය කියන්නේ රැස් වෙනවා කියන්නේ. සන්නිපාතය කියන්නේ උණ සන්නිපාතය කියන්නේ මොකක්ද? උණ එක තැන පෙනහැල්ලට එකතු වෙන එක. නේද? සන්නිපාතය කියන්නේ pāli භාෂාවේ වචන අපි සිංහලට අරන් තියෙනවා. සන්නිපාතය කියන්නේ එකතු වෙනවා. සන්නිපාත ශාලාව කියන්නේ රැස්වීම ශාලාව. එතකොට මේ සන්නිපතිදානං වූ භික්කවේ මහණෙනි එක් රැස් වුණා වූ උඹලා විසින් ද්වයන් තරණියන් දෙකයි කරන්න ඕන. ධම්මීවා කතා ධාර්ම කතා කරන්න මම කතා මොනවද කර කළ යුතු කතා 10ක් තියෙනවා දස කතා ධම්මීවා කතා අරියෝවා තුන්නී භාව එහෙම නැත්නම් ආර්ය තෘෂ්ණී භූත භාවය ආර්ය තෘෂ්ණ භූත භාවය කියන්නේ මොකද්ද ඒකයි මම කියන්නේ මේ සමාජයත් එක්ක ගැටලා මේක කරන්න වෙන්නේ කොහොමද ආර්ය තෘෂ්ණී භූත භාවය කියන්නේ තමන් කලින් කරපු කමටහනක්ම නීකරගෙන ඉන්න ආර්යයන් වහන්සේලා නම් ධානයේකට සමාපත්තියකට සමවැදිලා ඉන්නවා. කල්යාණ ප්‍රත්‍යඥයෙක් නම් තවන් කරන භාවන එක්කෝ මෛත්‍රී භාවන එක්කෝ බුද්ධානුසතිය එක්කෝ ආනාපාන සතිය එක්කෝ අසුභ සතිය එක්කෝ මරණ මරණානුපස්සනාව හයක් තියෙනවනේ නිතර සිහි කරන්නේ එක්කෝ සීලානුසති, ත්‍යාගානුසති, දේවතානුසති, පුතන් ඕම් මොකක් හරි අනුසති භාවනාවක් කරනවා. එහෙම නැත්නම් අර විදිහේ ආනාපානසතියක් වඩ. එහෙම නැත්නම් විදර්ශනාවක් කරන නාම රූප බලන. එහෙම නැත්නම් සංකල්ප ධර්මයන් වලන නීවරණ බලන. මොකක් හරි බලන. ඒක තමයි කරන්නේ. දස කතා වලින් මං කියේ මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කතාවක් කවුරු හරි ඇහුණොත් මට ටිකක් මේ හිත දුක් වෙනවා කොට. පුරාක් හිත දුක් වෙනවා. බුද්ධ ශාසනයටයි සිංහල ජාතියටයි ප්‍රශ්නයක් තියෙනවා කිව්වහම ඒ උපාදාන. ඒවා අපි තමන් අඳුර ගන්න. තමන් දැනගන්න තමන් ළඟ තියෙනවා උපාදාන. ඒවා අත්හරින ගමන් ඒකින් ගැලවෙන්න. ඒ දුකෙන් ගැලවෙන්න. දැන් මෙතන යන කාගහරි මව මේ කියපුවා ඉන්නවා. මම හොඳ අත්දැකීමක්. මහත්යරේ මම මැරුණා කොහොම කොච්චර දුකක්ද ඇති වුණා. මහත්ය ජීවිතේ කවදාවත් ඒක බලාපොරොත්තු වෙන්නේ ඒ දුක. මමත් ඕක හිතුවා. ඒ මව මරුණා කිව්වහම ඒක විශාල මන් දන්නේ මට ඒක දරා ගන්නම බැරි දෙයක්. මොන විදිහටද? ඒක පිළිගන්න බෑ මට. පළවෙනි එක තමයි ඉස්සර මම ඒක පිළිගන්නේ නැහැ. හැබැයි ඒක වෙලා ඒක වෙලා ඒක දරා ගන්න බෑ. පුරුද්දක් තිබුණේ නෑ. කරලා තිබුණේ නෑ. අහලා තිබුණා. කරලා තිබුණේ නෑ. දැන් ඒ ධර්මතාවය ප්‍රත්‍යක්ෂයි. අන්න මං ක්‍රියා කරන හැටි බලන්න පුළුවන්. මම ධර්මයේ ජීවත් වෙලා මොකද්ද මං ඒ වෙලාවේ කරපු දේ කරන දේ කියලා. අන්න එතකොට තමන් ඒ දුක එච්චර ලොකු නා අම්මලා සංසාරේ ලැබෙන තාක්කල් ඒ දුක එනවා. තේරුණා මම කිව්වේ. අම්මෙක් සසර ලැබෙන තාක්කල් ලැබෙන හැම අම්මලාම මැරෙනවා. ලැබෙන හැම ආත්මය ලැබෙන අම්මා අලියෙක් පැටියෙක් වෙලා ඇතින්නෙක් වෙලා තමයි මැරෙනවා. කවුත් මැරෙනවා. ඕපපාතික නැතුව උපදින අනිත් ඔක්කොම මැරෙනවා. මැරෙනකොට එන උපදින තාක්කල් ඒ මරණ දුක ඔය පංචස්කන්ධයගේ අතිරේක දුක් තමයි අවබෝධ. ජාත අතිරේක දුක් තමයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ඉච්ඡා විඝාත ඔය ඔක්කොම ඒවා අතුරුපාද. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්න දුක දැකම දුකත් විදර්ශනා කරන්න. දානයත් විදර්ශනා කරන්න. හැම එකම විදර්ශනා කරනකොට ඒ වගේ අනිත්‍ය දුක්ඛ ත්‍රිලක්ෂණය පේනවා. ත්‍රිලක්ෂණය ප්‍රකට තිලක්ෂණය ප්‍රකට වෙනකොටම හිතින් කියනවා දැන් සමහර විට අපි දැන් අපි අපි අපි ඇන්ටික් බඩු වලට කැමති එක එක්කෙනා තියෙනවා ප්‍රිය කරන දේවල්. සමහරවල් අර හාමුදුරුවෝ අර දැක්ක නෙළුම් මලට කැමති. ඒ වගේ කැමති දේවල් තියෙන එක එක කුජලගේ සංසාර බුද්ධුත් එක. ඒක පිළිබඳ පාදනයක් ඇති වෙච්ච ගමන් ඒක විදර්ශනා කරන්න. තියෙන්න ඕන මොකද්ද? සතිය. අන්න දැක්කනේ. මම ඉස්සරහ මහතන වටේට තියෙන්න ඕන මොකද්ද? අපාරම්භණය වෙන්න සතිය තමයි වටේම ආරක්ෂක බඩ හැටියට නිතරම ක්‍රියා කරනවා. එතකොට ඔන්න වැරදි එකට යනකොට කියනවා මෙන්න මේක මෙව වෙන්නේ මේ අහවල කියලා. එතකොට ඒක විදර්ශනා කරනවා. සිත විදර්ශනා කරනවා. වස්තු විදර්ශනා කරනවා. කය විදර්ශනා කරනවා. තේරුණාද? ඒ උපන් සිත අපි හිතමු අවුරුදු දහස් ගණනක් තියෙන මොකක් හරි තියෙනවා. අපි හිතන මේක ගන්න ඕන කියලා. මම මේක ගන්නවා කියලා ලොකු උපාදානකින් ගන්න. දැන් කවුරුත් ගන්න මේක මරමයි කියලා උපාදානකින් ගන්න. එහෙම යනකොටම සතිය තියෙන්න ඕනේ. ආ හිත මොකද්ද කරන්නේ හිත ආ ඒ හිත දැන් තියෙන හිත නෑ. මේක මේක තියෙන්නේ. මේ කය වස්තුකම සිතයි කයයි ඒ බාහිර කයයි දෙකම විදර්ශනා දානයක් දුන්නා කර්මා මෛත්‍රියෙන් දාන දුන්නා විදර්ශනා කරලා දාන දෙනවා නම් ඒක ඊට වැඩි මහත්ඵලයි. ඒක නිවන් වේදනා. කොහොමද දාන විදර්ශනා කරන්නේ? කව මෙන්න බලන්න. දැන් අපි හිඟන්නේකට දානයක් දෙනවා. හිතමු හිඟන්නේකට දානයක් දෙනවා. අපිට හැම වෙලේම දානේ ආම්බුරු දෙන්න හම්බෙන්නේ නැහැ නේද? අම්මට දෙනවා, තාත්තට දෙනවා, සහෝදරයාට දෙනවා. ඒවත් දාන හැටියට දෙන්න. දෙක කොහොමද දෙන්නේ? ම්ම් ගන්නේ දාන එකක් දෙනකොට මේ මිනිස්සයා මම වගේ හොඳට ඉන්නත් ඇති සංසාරේ. රජ වෙලා ඉන්නත් ඇති. චක්‍රවර්ති රජ වෙලා ඉන්නත් ඇති. මහා බ්‍රහ්මයා වෙලා ඉන්නත් ඇති. නමුත් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැති නිසා දැන් අද ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දැන් මෙයා වැටිලා. ඔන්න මෙයා වැටිලා. තවදුරටත් ඒක දිනු කරනවා නම් මේ බුද්ධලයා ගත්තාම එයා සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ධාතු ගොඩක් ආයතන ගොඩක් ගොඩක්. මගේ සිතත් ඒ වගේ. මේ දෙන ආහාරය ඒකත් ඒ වගේ. ඉතින් ඒ නිසා මම මේ සත්‍යයට මේක දෙනවා. ඔහුගේ කුසගිනි වේදනා දුරු වේවා. ඔහුට සත්පුරුෂය ලැබේවා. කල්යදා කල්යාණ ධර්මයක් ලැබේවා. කල්යාණ ධර්මයක් ලැබිලා ඔහු මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඔය දුකිනුත් සසර දුකිනුත් නිදහස් වේවා කියලා හිතාගෙන සිහි පිටවන්න දෙන්න. තේරුණාද? තිරිසංගත සත්‍ය කොටත් ඒ වගේ. කොහොමද? මමත් මේ වගේ ඉපදිලා ඉන්නේ. බල්ලෙක් වෙලා ඉපදෙන්න මෙයා සක්විති වෙලා ඉන්න ඇති. නමුත් කල්යාණ මිත්‍ර ආශයක් ලෝතුරු බුදු සාසනය සද්ධර්මයක් නොලැබීම නිසා කල්යාණයක් නොලැබීම නිසා මෙයා අද හතර පාදයෙන් ඇවිදගෙන යන තිරිසන් සතෙක් වෙලා. මොහොත කල්යාණ ධර්ම ලැබේවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබේවා. සත්පුරුෂ ධර්ම කවදා හෝ ලැබේවා. මගේ මේ ආහාර වලට කුසතුර ආහාරක් වේවා. ඔහුද නිදුක්විතා රෝගීතා සසර දුකින් නිදහස් වේවා. තවත් එහාට යනවා නම් මේ ආයතන ගොඩක් ධාතු ගොඩක් සතර මහා භූත ආහාරයත් ඒ වගේ මමත් ඒ වගේ උදේශනවා ඉතින් දස කතා හොඳේ එතකොට ওই දස කතා කියන කතා 10ක් වෙන යෝගියා විසින් කළ යුතු යෝගී විසින් කළ යුතු කතා 10ක් අප්පිච්ච කතා සන්තුට්ටි කතා සල්ලේක කතා විරියාරම්භ කතා අසංසකතා සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. තේරුණා නේද? භාවනා කරනවා නම් වැඩිපුර කතා කරන්න ඕනේ නෝනෝ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැක්කනේ කියන්නේ සම්නිපටිදානෝ බික්කවේ දයන් අරණීය. ඔන්න ධම්මී කතා, ධර්ම කතා 10ක් තියෙනවා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, සල්ලේ කතා, විරියාරම්භ කතා, අසංසට්ඨ කතා. ඈ. ඉතින් දැන් ඒවත් දැනගන්න මං කිව්වේ ඒක දැනගන්න ගොඩක් ජාති තියෙනවා කියලා. මොනවද මේ කතාවල් කියන්නේ? ඈ. පළවෙනි එක අප්පිච්චතා. අප්පිච්ච කතා. ඉතින් ගොඩක් කරුණු කියන්න තියෙනවා. කියන්න තියෙනවා මොනවද? අප්පිච්ච කතා. අප්පිච්ච කතා. ඉච්ඡතා තියෙනවා කීයක් තියනවද? හතරක් තියෙනවා. පාපිච්ඡතා අල්පේච්ඡතා මහේච්ඡතා අත්‍රිච්ඡතා ඔය ඉච්ඡතා තේරුණාද මෙන්න මේ කතා කරන්න හොඳ නෑ ඒවා ඒවා කතා කරොත් සමාධියට බාධායි විදර්ශනාවට බාධායි පාපිච්ඡතා කියලා කියන්නේ තමාලඟ නැති ಗುಣ කියන එක තණ්හා දිට්ඨි මානසෙන් කියලා ඒ ඒ බුදුහාන භික්ෂුන්වහන්සේ ගොඩාක් ඒක කියලා තියෙන්නේ. Tamanට ලැබෙන චිව්පස. දැන් ගිහි අය නම් Tamanට ලැබෙන සම්පත්. පැවිදෙක් නම් ඒවා ඒවා ලබා ගන්න. නැති දේවල් ප්‍රකට කරනවා. මහිච්ඡතා. තියෙන දේවල් උන ප්‍රකට කරනවා. Tamanලම තියෙන ಗುಣ ප්‍රකට කරන්නේ. මොකටද ප්‍රකට කරන්නේ? තණ්හා දිට්ඨි මාන වශයෙන් ජීවර පින්න බාල සේනාසක බලාපොරොත්තු. ගිහියෙක් නම් කෑම වෙන අනුන් බඳුන් තීතික සඳහා ඒව බලාපොරොත්තු ඒකට කියන මොකද්ද මහිච්ඡත ඒව දැනගන්න ඕනේ ඒව දැනගත්තම තමන්ගේ වෙනවා තමන් දන්නේ චුල්ල රාහුල වාද අර රාහුල වාදයේ තියෙන ගාථා ටික යෝගවන්න විජානාති නසෝ රක්කති ගෝබන ඒවං සීලං අජානන්තෝ කිං සෝ රක්කේ සම්මා හරක් කෑලා පාලනය කරන ගොපල්ලා හරක් කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න ඕනේ. නැත්තම් නසෝ රක්කති ගෝගණ. ඒ ගව ගණයා ආරක්ෂා කරන්න බෑ. ඇයි? දන්නේ නැහැ කී දෙනෙක් ඉන්නවද. ඒ වගේ තමන් දැනගන්න ඕනේ තමන්ට කරන්න දෙන ඒවන් සීලං අජානන්ත. තමන්ට දකින දෙන්නේ ආර්ය සීලේ අජානන්තෝ. දන්නේ නැත්තම් කොහොමද? කින්සෝ රක්කේ යරම්ම කරගන්නේ කොහොමද? දුවා. සංවර කරගන්න බෑ. ඒ නිසා මේවත් දැනගන්න. නොකළ යුතු කතා. එතකොට දෙවෙනි පළවෙනි එක පාපිච්චතා, දෙවෙනි එක මහින්චතා, තුන්වෙනි එක අත්‍රිච්චතා. අත්‍රිච්චතා. අත්‍රිච්චතාවය කියලා කියන්නේ තමන් ළඟ නැති ಗುಣ මවා පාලා නෑ අත්‍යත්‍යතාව කියලා කියන්නේ මහිච්ඡතාව වෙන අත්‍යත්‍යතාව කියන්නේ තමන්ට ලැබෙන දේට වඩා අනිත් අයට ලැබෙන දේවල් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ දැන් ඔකට අට කතා නම් ගොඩක් කතාවල් තියෙනවා. මෙහෙණින් වහන්සේලා 39කට දානයක් දෙනවා. දානයක් දෙනකොට ඒ මෙහෙණින් වහන්සේ පළවෙනි එක්කෙනාට එක අච්චුවකින් කෑම හදනවා. කැවුම් 30 කැවුම් 30 කියන්නේ අපිට දරන මොන හරි ඒ ආහාර 30ම එක විදියක්. ඒ 30 ලැබුණාම පළවෙනි එකම දෙනවා. එයා හිතනවා ආ මට වැඩි ලොකු එකක් තමයි දෙවෙනි එකට ලැබෙන්නේ. ඒක හිත වෙන එකක් කරන්නේ. තවන් හැවෙන කෑම, ඇඳුම්, නිවාස. මට වැඩි හොඳ එකක් තමයි අනිත් කෙනාට තියෙන්නේ කියලා හිතනවා. ඒකට ඊට පස්සේ ආසාව ගන්නවා. තමාට ලැබෙන දේට වඩා අනිත් අයට ලැබෙන දේ ප්‍රණීතයි, හොඳයි, රසයි, ගුණයි, යහපතයි කියලා ඒක උසස් කරලා සලකලා ඒකට තණ්හාදිත්‍ය මාන උපදවනවා. තේරුණාද? ඒකට මොකද්ද කියන්නේ? අත්‍රිච්ඡතාව. ඊළඟ ඕකෙන් ඉච්ඡතා හතරෙන් තුනක් අකුසල. දැන් ඔය කිව්ව තුනම අකුසල. අනිත් එක තමයි අපිච්ඡතාව. අල්පේච්ඡතාව. අල්පේච්ඡතාව හතරක් තියෙනවා. පච්චය පච්චා පිච්චතා පරියායක් පිච්චතා අධිගමංචිත අපිච්චතා නිකං අපිච්චතා තේරුණානේ ඒ කියන්නේ හැබැයි මහත්තයා ඔහු ගොඩක් උනාට කරගෙන යනකොට හරි ලේසි පස්සේ දැනගත්තට පස්සේ දෙකයි අවශ්‍ය බුද්ධ ශාසනය ගුණේ අඳුන ගන්න ඕනේ නුවණ තේරුම් ගන්න ඕනේ. බුද්ධ ශාසනයේ පින්කම් කරන්න අවශ්‍ය මොනවද? ගුණ නුවණ දෙක විතරයි. සාරාංශ සාරතෝනත්වා. හරි දේ හරි කියලා දැන් තේරුම් ගන්න. අසාරාංශ අසාරතෝ. නිසල්දේ නිසල් කියලා දැනගන්න ඕනේ. එතකොට යාන සල් දෙකේ බේරුම් ගන්න පුළුවන්. ඔය සරියුත් ආනන්ද බුදුහාම දේශනා කරපු ගාථාව. බුදුහාමගේ පැවිදි වෙන ආරපස්සේ බුදුහාමුදුර සරිත් හාමුදුරුවෝ දේශනා කරපු ගාථාවයි. හරි දේ හරි කියලා දැනගන්න වැරදි දේ වැරදි කියලා දැනගන්න. එතකොට මේ අල්පේචතාවය පිළිබඳ පත්‍ය අපේචතාව ගැන ලැබෙන ප්‍රත්‍ය පිළිබඳ තමන්ට ලැබෙන තියෙන දේවල් පිළිබඳ පරියාය අපේචතාව ගැන තමන්ගේ දැනුම පිළිබඳ මම උගතෙක් මට සරත් සනාතේ කවුද ඉන්නවා කියලා මම භාෂා අටක් දන්නවා හයක් දන්නවා හතක් දන්නවා මට ඒක ගන්න ඕනේ තව සමහර අය ඒවල නම ලියලා දෙනවා ඒකේ දෙන ඔක ඩිග්‍රී ටික ඔක්කොම මුලින් දානවා ඒ කියන්නේ මම මේ වගේ කෙනෙක් කියලා ඔක්කොම දැනගන්න ඕනේ කියලා අන්න ඒ වගේ ඒ වගේ තමන්ගේ දැනුම ඒවා යහපත් දේ අයහපත් දේ නෙවෙයි දැනුම කියන්නේ නමුත් ඒවා ප්‍රකට කරන්න මම උගතේ මේ වගේ මේ වගේ මේ වගේ මට හැකියාව තියෙන දේ දන කියන කෙනෙක් බලපුවාම ප්‍රසිද්ධ තැන් වලයි ඔය කට්ටිය ප්‍රසිද්ධ තැන් වල නෙවෙයි ඔකට ගාන ගන්න තැන් වල අන්න එහෙම ඒකට කියනවා මොකද්ද? පරියාය අපිච්චතා කියලා. ඒ කියන්නේ පරියාය කියන්නේ එහෙම හිතනවා නම් ඒක පරියාය මහෙච්චතා. Tamange දැනුණ මැණික් ගලක් තියෙනවා කියලා. මැණික් ගල් පොළවේ තියෙනවා කාටද හම්බෙන්නේ? කාටද හම්බෙන්නේ? මැණික් හොයන කෙනා. මැණික් ගල් පොළවේ තිබුණාට මැණික් ගල් හම්බෙන්නේ කාටද? මැණික් හොයන කෙනා. මැණික් ගන්න කෙනාට මැණික් හම්බෙන්නේ අපිට හම්බෙන්නේ නැහැ. මැනික් කෝල් එක ආන්නේ වගේ මේ තමන්ගේ මේක ಗುಣ ධර්ම හොයන කෙනාට නම් මේ ඒක ප්‍රකට වෙන්න ඕනේ. ಗುಣ ධර්ම හොයන්න නම් යාලේ කොච්චර මැනික් ගල් ගැන දන්නේ නැති කෙනෙක් මැනික් ගල් අහුනොත් එයා ගමන් දන්නේ නැහැ. ආ කළු යාලේ ඊට වඩා කළු ගල් වටිනවා කළු ගල් තමයි ඒක කරන්නේ ලෝඩ් ගන්න. තේරුණාද? එයා දන්නේ කළු ගල් ගැන යන එක ගැන දන්නේ. ඒ වගේ පරියාය අපිච්චතාව කියලා කියන්නේ තමන්ගේ දැනුම පිළිබඳ අප්‍රකට වීම. තමන් අප්‍රකට වෙනවා. දැන් බුදුජානක වහන්සේ උපකාජීවය කියන්නේ මොකක්ද කිව්වේ? මම සර්වඥ මම මේ වගේ මේ ඔක්කොම වෙන බුදුහාමර මොකද කිව්වේ? බුදුහාමර නම් තමයි සර්වඥාඥානෙ කියේ නෑ. මම ලෝක සියල්ල දැනගත්තා. මම ඉන්ද්‍රියන් හොඳට দমনය කරගත්තා. උපකට කියනවා උපකට හම්බ නෑ. අනන්ත අනන්ත ජීල කියන ආයෙ නේන වහන්සේ ඔක්කොම දිලා ගත්තා නම් ඔබ වහන්සේ අනන්ත ජීල වෙන්න ඇති කිව්වා. ආ එහෙම කියන්න පුළුවන් කම ගහනවා. සතේ ආතජීවෝ නත්තේ සත්‍යමේ පටිපුද්ගලෝ දේවකස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුද්ගලෝ කියන්නේ ඔබ වහන්සේ කවුද ඔබ වහන්සේ ඉන්දියන් හොඳයි ලස්සනයි ප්‍රියයි ගමන ගමන සාන්තයි සංවරයි ඔබ වහන්සේ කවුද කියලා අහංගි අරහා ලෝකේ නත්ති මේ පංගව හතන් වහන්සේගේ ලෝකේ මට සමාන කෙනෙක් නැහැ කිව්වා ඊට පස්සේ ගෝ එහෙනම් ඔබ වහන්සේ අනන්ත දිනදා ඔක්කොම දිනුවා කිව්වා ඉඳන් දිනුවා ඔබ වහන්සේ අනන්ත දිනදා ඔය එහෙම කියන්නත් පුළුවන් කිව්වා හා නත්ති මේ පටිපුද්ගලෝ ඉතින් බුදුරජාණන් වහන්සේ ਸਰවඥ වෙලා ඒක ප්‍රකට කරන්න ගියේ නෑ. ඒ නිසා තමන්ගේ අධිගමයන් පිළිබඳ අප්‍රකටව තියන්න ඕනේ. ඒක ඊළඟාරයි. ඊළඟ එක දුතංගම් පිච්චදා. භික්ෂුන් වහන්සේලාට දෙන දුතංග තියෙනවා. ඒ දුතංග භික්ෂුන් වහන්සේලා කිසිම වෙලාවක දුතංග ප්‍රකට කරන්නේ නෑ. අනිත් අයට ප්‍රකට කරන්නේ නෑ. ඒක හාමුදුර කෙනෙක් අවුරුදු 12ක් නියසන්දි කාමරේ ආරක්ෂා මේ සජ්ජිකාංගය කියන්නේ නිදා ගන්න. විශේෂයෙන් නිදා ගන්න කියන්නේ මොකද්ද? පුරුද්ද. මේ ඉන්ද්‍රියන් අපි කරගෙන තියෙන පුරුද්ද. නැත්තම් ඕනේ නැද්ද සර්? ඈ? නැත්තම් නින්ද අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. අවශ්‍යයි. හැබැයි ඒක රහතන් වහන්සේලා තියෙන සති සම්පජඤ්ඤයෙන් ඉන්න දෙක. එතකොට මොකක්වත් අපිට එහෙම නැහැ. අපිට තියෙන මේ අපිට මොකුත් කෙලස් නෙමෙයි අපිට තියෙන තීන මිද්ද තීන මිද්දේ තීන මිද්දේ කියන්නේ මොකක්ද? ඔව් ඒ කයේ සිතේ කර්මයන්ට නුසුදුසු බව. කුසල කර්මයන්ට හෝ යහ කර්මයන්ට නුසුදුසු. ආයේ දෙක නිසා මොකද කරන්නේ? මුකුත් කරන්න බැරි නම් මන නිර්මතයි. හිත ඒකට එන්නේ නැහැ. හිතට මොකද කරන්නේ? හිතේ කොටසක් ඉදා ගන්නවා. අනිත් කොටස ඇහැරලා ඉන්නවා. ඇහැරලා ඉන්නකොට අපිට හීනක් පේනවා. ඒ නිකන් ඉන්නෙත් නැහැ. හොඳටම නිදාගත්තට පස්සේ හිත බහාන් වුණාට පස්සේ හීන පේන්නේ නැහැ. ඒ හිත තමයි මව කුසේදී අපිට තිබිච්ච හිත. විඥානයේ පහළ වෙනකොට තිබිච්ච සිත තමයි භවාංග සිත. ඒ භවාංග සිතට ගියාට පස්සේ තමයි හීන පේන්නේ නැහැ. එහෙම ගන්න හිත නෙමෙයි. හිතත් ඒ භවාංග චලන තියෙන භවාංග චලන වලට හේතු තියෙනවා. ඒ භවාංග චලනයක් ආවත් තමයි ටක් ගාලා ආවම නෙමෙයි. නැත්නම් ආපහු එන්නේ. භවංග චලනයෙන් කියන්නේ මේ මේ ටික ඔක්කොම නේද? පංචද්වාරා වර්ජනය නේද? ටිකක් අපි දැන් දැනගන්න ඕනේ. දැන් බුදුහාමුදුරු නැති නිසා. බුදුහාමුදුරු ඉන්නවනම් අපි දැන් දැනගන්න ඕනේ. බුදුහාමුදුරු නැත්නම් ධර්මයේ කියන්නේ බුදුහාමුදුරු එතන තමයි ඉන්නේ සද්ධර්මයේ. අපි ධර්මෙන් ටිකක් දැනගන්න. එතකොට මේ භවංග සිත භවංග චලන හේතු තියෙන භවංග චලන වෙච්ච ගමන් ආයෙත් නැගිටලා ඉන්නවා. හැබැයි පංචද්වාරාවර්තයට එන්නේ නැහැ. ඇහැට එන්නේ නැහැ, කනට එන්නේ නැහැ. එයා එතරම් කරබන නැගිටලා ඉන්නවා. ඒකට තමයි හීන බේන්නේ. අතීතයේ දේවල් හරි මොනවද හීන බේන්නේ අපිට? ඉස්සර වෙච්ච දේවල් එහෙම නැත්නම් වෙන දේවල්. ආ මම දැක්කම මම මහර ගියා මෙහෙ කියාගෙන. ආ ඒ කියන්නේ දැන් වෙන එකක් පෙන්වන්නේ හීනෙකට හීනෙකට දැන් වෙන එකක් එහෙම පේන්නේ නැහැ. දැන් මේ මැස්සෙක් ඇහැරලා ගියා ළඟින් ගියා එහෙම නැත්නම් මොකක් හරි එහෙම පේන්නේ නැහැ නේද අර දැන් සමහර හැබැයි හිතේ එකක් තියෙනවා සමහර විට ආසන්න දෙයක ටක් ගාලා බවන්ගෙන් නැගිටලා මේ වටපිටාව සකස් වෙනකොට මෙයා නැගිටලා නැගිටලා එයා සමහර විට හදිසියට කතා කරන පිටට ගහන ගහනට එයා නිකන් හීනෙන් පේනවා කවුරු ඇවිල්ලා කවන්න ගහනවා. ඒක ගහනකොට මේ ඇත්තටම ගහනවා කවුරු හරි. ඇගිලිද නැගිටින. ඒ කියන්නේ අර හිත දැන එච්චර තීක්ෂණයි හිත. එච්චර හිත තීක්ෂණ. ඩග්ගාල දැනනවා දැන් තියන්නේ කියලා. මොකද ඒකේ හැබැයි ඕල් කිව්ව ගොඩක් නීවරණ එහෙම නැහැ. ඒ සිතේ භවාංග චලන සිතේ නීවරණේ මාර්ගය. නීවරණේ මෙන්නේ හේතු මේවනේ. නීවරණ එන්නේ මොන වගේද? මේ ආයතන. චක්කු වල රූපයක් වඩනවා ඒකෙන් තමයි නීවරණයක්. සෝතේට සද්දයක් වඩනවා ඒකෙන් තමයි නීවරණ. ඉතින් ඒක නිසා මේ ඒ ඒ ඒ හිත ඒ පංජනී වර්ණ ඒ හිත ඒ මහත්යන් නිදිමතනේ පංජ ඒ පංජනී වර්ණ. ඉතින් ඒක අඩු කර ගන්න පුළුවන්. ඒව අඩු කරන තමයි මේ දුතාංගය. දුතාංග රකින්න කියලා භික්ෂුන් වහන්සේට උදාහරණ කියලා දෙන්නේ මොකටද? දුතාංග රැකපු ශ්‍රේෂ්ඨම භික්ෂුන් වහන්සේ කවුද සාසනේ? ආශ්‍රය මහා ආශ්‍රය මහා රහතන් වහන්සේ. උන්වහන්සේ ප්‍රකට නැහැ. නිතරම හිටියේ කොහෙද? ආරණිකාංගයේ දුක්ඛ මූලයන්ගේ සෝසානිකාංගයේ තේජවිකාංගයේ පත්තපින්නිකාංගයේ කම්පච්චාවත්තිකාංගයේ ඒකාසනිකාංගයේ යථාසත්තනිකාංගයේ සෝසානිකාංගයේ නේසජිකාංගයේ අභෝකාසිකාංගයේ යථා ඔන්නෝ ඒ ධාතු නේසජිකාංගයේ සෝසානිකාංගයේ අභෝකාසිකාංගයේ යන්නේ ටික ඒවා ආරක්ෂා ඒවා ආරක්ෂා කරන්නේ ඒකේ ප්‍රයෝජනේ මොකක්ද කෙලෙස් ඉක්මනින් ප්‍රහාණය වෙනවා. කෙලෙස් ඉක්මනින් ප්‍රහාණය බලන්න ඒ වගේ සංසාරේ පාරමී සම්පූර්ණ ඒකාසංක කල්පරක්ෂයක් පෙරම් පුරලා ඒ වගේ උසස් තත්ත්වයටපත් වෙච්ච උත්මයෝ ඒව කරේ. උන්වහන්සේ රහතන් වහන්සේ. ඔව් ඉතින් ඒ ඒ ඒ ඒ උන්වහන්සේ රහත් වෙන කලින් කියන්නේ රහත් රහත් රහත් උනාට පස්සේ කළා. ඒ රහත් උනාට පස්සේ කරන්නේ. පුරුද්ද නෙවෙයි. පුරුද්ද නැහැ අනිත් අයට. තාතන් මහන්සලා ආදර්ශය. බුදුරජාණන් වහන්සේ සමාපත්තන. අනිත් අයට ආදර්ශය. අනිත් අයට ආදර්ශය. නාසය අසනීපෙන් හිටියවත් ඒත් හිටිය කැලේවා. එතකොට ඒ තමන් ළඟ තියෙන දුතාන ප්‍රකට කරන්නේ. ඒවා හංග මැණික් ගල් වගේ හංග වෙලා යනවා අපිච්චතාවය. ඊළඟ එක අධිගම අපිච්චතාව. ඒ කියන්නේ තමන් ලබාගෙන මාර්ගඵල ප්‍රකට කරන්නේ. ඔන්න අහගන්න. තමන් ළඟ තියෙන මාර්ග ධ්‍යාන සමාපatti ප්‍රකට කරන්නේ නැහැ. ඕන තරම් කතා කියනවා. රහතන් වහන්සේ කියන්නේ නෑ. රහතන් වහන්සේ කියන්නේ පාසක මහත්තේ හාමුදුරනම 20 අවුරුද්දක් තියාගෙන හිටියද රහතන් වහන්සේ කියන්නේ. හාමුදුරගේ විතරම මහා පාත්‍ර කරන පිටිපස්සෙන් යන කොමත් කරන එයාගේ හාමුදුර කර උපස්ථාන කරමි. ස්වාමීනි ආර්ය තේරුම් ගන්න කොහොමද කාගෙන්ද මේ අහන්නේ? රත්නසී. උපාසක මහත්තයා ඒක බොහොම දුෂ්කර කාර්යයක් කියන්නේ. මොකද කියන්නේ? ඒක බොහොම දුෂ්කර කාර්යයක් කියන්නේ. මෙහෙම හාවට අවුරුදු 20 අවුරුදු. හාමුදුර කවදා කවදා හාමුදුර රහතන් වහන්සේ කියන්නේ ඊට පස්සේ මහාවර යන්න ලැහැත් වෙලා ඒ වනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර ගන්න මට ආරේ තේරුම් ගන්න හැටි කියලා දුන්නේ නැහැ කියලා. උපාසක මහත්තයෙක් බොහොම දුෂ්කර කාර්යයක්. දුෂ්කර කාර්යයක් කියන්නේ ආර්යයන් වහන්සේ සමග එකට ඉඳිමි. උන්වහන්සේගේ පාසුරු ධර්මයි. උන්වහන්සේ සමග කතා කරමි. උන්වහන්සේ සමග රැප්පස්ථාන කරමි. එකට හිටියත් අඳුර ගන්න බැහැ. කියලා එහෙම ආහාර බැනලා ආයෙ එතන හිටියේ දැක්කනේ රහතන් වහන්සේ. අන්න එහෙම මේ ශාසනය කියන්නේ බොහෝම අල්පච්ඡතාවයට, සන්තුෂ්ඨිතාවයට, සල්ලේකතාවයට, පවිවේකතාවයට, අසංසක්තතාවයට, විරියාරම්භතාවයට ඒකට මේක මුල් ඒවා තමයි ආර්ය ඒවා තමයි විමුක්ති නිවනේ ලක්ෂණය කියන්නේ. නිවනේ ලක්ෂණය කියන්නේ එතකොට ඒ කතා 10 හින්දා ඊට පස්සේ නෑ ගොඩක් තියෙන එක දැනගන්න ඕනේ. ඒකෙන් බුදුහාම නැති නිසා මම මේ පුදුරේ නැගිටිනකොට rahat වෙනවා මම ඒ තරමට යන්නේ. එච්චරම මේ ලෝකය මම මේ මගේ දෙන්නේ ඇත්තටම නිබ්බිදා කරගෙනගෙන මට මුත්තේ එපා වෙලා. එතකොට මේ මොකද්ද කරන්නේ කියලා. හරිද? නම් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. එහෙම නොවෙන්න හේතුව මොකක්ද? දෙතිස් සත්‍තිස් බෝධිපාක්ෂි දරන වැඩෙන ආහාර සප්පාය, හේතු සප්පාය, පුද්ගල සප්පාය එහෙම ගොඩක් තියෙනවා. අන්න ඒ ටික සප් ටික වෙනවා. ඒ ටික වෙච්ච ගමන් අර ටික සම්පූර්ණ වෙච්ච ගමන් ඊට පායනකොට නෙළුම් මලක් වෙනවා උපමා උදාහරණ මම දේශනා කරලා පිළිතුරු ඒක හොඳට ආරම්භන සූත්‍ර කියනවා. ඉතින් ඒක නිසා. එතකොට මේ ඊළඟ සීලක දැන් පහක් කියවන. මොකද්ද? අපිච්ච කතා, සන්තුට්ටි කතා ගැන තියෙන දේෙන් සතුට වෙන. දැන් ඔය අපිච්චතාවය ගොඩක් ඔය දැනගන්න ඕන ටික තමයි අර කියන්නේ. ඊළඟට දෙන අපිච්චතාවය තමන් ඒ ඔය මේ දේවල් වෙන අල්පේච්ච තමන්ට ඇති ප්‍රමාණය දැනගෙන අර්ථිච්ච කතා. සන්තුට්ටි කතා කියන්නේ තියෙන දේවල් වලින් සතුටු වෙන එක. සල්ලේක කතා. කෙලස් අඩුවෙන් ඉන්න තියෙන තැන ඇසුරුයි. කෙලස් අඩු කරන පුද්ගලයන් ඇසුරුයි. සල්ලේක සැහැන්න. සල්ලේක පරිවේ කියන්නේ ඒක. පරිවේ කතා කියන්නේ විවේකයෙන් ප්‍රකාර කෙලස්ගෙන් තොර විවේකය ගැන කතා කරනවා. කෙලස් වලින් තොර විවේකයක් ගැන කෙලස් වැඩි වෙනව නෙවෙයි. කෙලස් නෙවෙයි. තණ්හා, දිට්ඨි, මාන, උපාදාන, ඊර්ෂ්‍යා, කෝධ, මහංකාර, මනුමාන ඔය තියෙන ඒ කෙලෙස් වැඩි වෙන දේවල් කතා නොකරන අඩු වෙන දේවල් කතා කරනවා. ඊට පස්සේ වීර්ය ආරම්භ. මේකට වීර්ය වඩන්නේ කොහොමද? දැන් මේ ආර්ය මාර්ගය වඩාගෙන මට මේ මේ ප්‍රශ්න තියෙනවා. ආ ඒකට මම ඒක කරගන්නේ මෙන්න මේක. මම ඒක කරන්නේ මේක කරන්නේ. මම වීර්ය වඩන එක ක්‍රමයක් කරන්නේ. කියන්නද? මම නිතරම නිතරම මලන් කවුරු හරි ඉන්නවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඉතින් කයින් වචනින් වැරදි කරන්නේ. මම ළඟ කවුරු හරි දැන් ඉන්නවා නාන කාමරේට ගියා කාමරේට ගියා කොතන හිටියත් මම හිතනවා මොකක්ද මම දිහා බලන කවුරු හරි ඉන්නවද? එතකොට මොකද කරන්නේ? හිතින් කයින් වචනින් වැරදි කරන්නේ. ඒ වගේ පුරුද්දක් ඇති කරගන්නවා. එක්කෝ හිතනවා මම බුදුහාරෝ මම දිහා බලන්නේ එතන තම කෙනෙක් දෙවියෝ විශ්වාස කරනවා මම දෙවි කෙනෙක් මම දිහා බලනවා මම මේවා කරන්න හොඳ නැහැ මම මේක හිතන්න හොඳ නැහැ මගේ හිත පේනවා එතකොට මොකද වෙන්නේ මොකද කරන්නේ අපසස් වලින් ඈත් වෙනවා ආර්ය මාර්ගයේ වටන්නේ වගේ ඒ වගේ කතා කරනවා සල්ලේ කතා පවිවේ කතා අසංසක්ත කතා කියන්නේ කට්ටිය එකතු වෙලා ටුගෙද එකතු වෙලා ඉන්න එක ගැන තනියෙන් ඉන්න එකේ වටිනාකම ගැන කතා කරනවා දුහාර කියලා තනියෙන් ඉන්න එක බ්‍රහ්මෙක් එක්ක ඉන්නවා වගේ කියලා. ආන්න එහෙම තනියෙන් ඉන්න එකේ වටිනාකම ගැන කතා කරනවා. නැත්තම් ගෙදර කවුරුන් අද මම පිස්සුවක් වගේ ගෙදර කවුරුන් ඔක්කොම හරි ගියා මෙහෙ ගියා මම තනියෙන් ඉන්න අන්න එහෙම. ඒකේ සංසාරතනේ කවුරු හරි ඕනේ. ආන්න වගේ. ඒ වගේ තියෙන කෙලස් වැඩි වෙනවා මිසක නිවෙන්නේ ඊට පස්සේ සීල කතා. ඒක සීලේ ගොඩක් දැනගන්න. සමාධි කතා. තමන්ගේ සමාධිය වැඩි කරගන්න. ප්‍රඥා කතා දර්ශනා ප්‍රඥා වේදනේ විමුක්තිය කතා කෙලෙස් නිවීම පිළිබඳ විමුක්ති ඥාන දර්ශන කතා ඒ විමුක්තියෙන් ඇතිවන නුවණ පිළිබඳ ඒ විමුක්ති ඥානය පිළිබඳ කතා මෙන්න මේවා කතා මේ එකතු වුණාම ඒවා කතා හම්බෙච්ච හැම වෙලාවෙම ධර්මයක් කතා කරනවා කොහොමද මේ දවස්වල අද බුදුන් වහන්සේ පුළුවන් වුණාද අද මොනවා සූත්‍රයක් කියවන්න පුළුවන් වුණාද උදේ නැගිටිනකොට කරිනේ මෙත සූත්‍රයවත් කියලාද නැගිටින්නේ කීපාරක් විදා ගන්නකොට ආස්වාස් ප්‍රස්වාස බැලුවද ඒක තමයි අපි කතා කරන්නේ මම කියන්නේ මහත්තුරුනේ මේ ජීවිතේ යම් කිසි මේ ධර්මයේ ප්‍රතිඵලයක් ගන්න ඕන නම් ওই විදිහට ඇසිරෙන්න උදේ නැගිටිනකොට ගොඩක් වැඩ තියෙනවා මම දැන් මම මම වගේ කරන වැඩ නැහැ උදේ නැගිටිනකොට තමයි මම දොරෙන් එළියට යන්නේ බුදුරණ අවතාවක් කියන්නේ එහෙම අදිෂ්ඨානයක ඒක තමයි වීර්ය අවස්ථාව මං ඇඳෙන් බහින්නේ නැගිට්ටා. මං පොඩ්ඩක් හුස්ම බලලා තමයි නැගිටින්නේ. මෛත්‍රී කරලා තමයි බලන්නේ. විවාහ වෙන ඉතල තමයි. විදර්ශනා විලාඩි පහක් මං කරලා තමයි කවුරු කතා කරත් මං ඉන්නේ නැහැ කියලා. එහෙම පුරුදු ඇති කර ගන්න ඕනේ. උදේ නැගිට ගම මම අද ඇඳින් බහින්න මෛත්‍රී වහන නැටි දෙකක් කරනවා. ගොඩක් ඕනේ. ඒ දෙකක් කරනකොට තියෙන සතුට හෙට පහක් කරනවා. මොකද හේතුව මොකද? අර පවිවේක සුවේ තියෙනවා. අනිත් කිසි දෙයක්. ඒකවල දවස් පුරා මම අර කර්ණීය සූත්‍රයෙන් දවස ගෙවනවා. තේරුම දන්නවා හරිය නැතුව හරි කවන්නේ කර්ණීය සූත්‍රයේ කීකී ඉන්නවා. රතන සූත්‍රයේ කීකී ඉන්නවා. වැඩට යනවා ඔක්කොම කරනවා වාහන ඩ්‍රයිව් කරනවා කෑම උයනවා ඒ හැම වෙලාවෙම මොකද කරන්නේ අන්න එහෙම පුරුද්දක් ඇති කරගන්න ඕනේ ඒ පුරුද්දක් ඇති කරලා ඒ බුදුහාම දේශනා කරලා එක්කෝ බණක් අහන්න කෑම වෙනවා කැසට් එක කරේ මොකක් හරි දාලා සමහරවල් සමහරක් කියනවනේ එහෙම කරන්නේ කියලා ධර්මයට කරන අගෞරවයක් කියලා එහෙම දැක්සන් ධර්මයට අගෞරව කරන්න දෙම අහන්නේ ඒක චේතන අන්නේ කියන මහත චේතන බලන්න බලන්න ඕනේ දැන් දැන් අපි හිතමු මේ ඔය කීක අසනීප තියෙනවා ඒ අසනීප තියෙනකොට ඒකට සමහර අයට පාර මම දැකලා ෆිට් එක වගේ වට ඉලි ගාටි කරන්න ඕනේ එහෙම කරන්නේ ඇයි? අර අර තරහක වෛරයෙන් චේතනාව බලන්න ඕනේ. අපි මේ ධර්මයට අගෞරව කරන්නද? ඔය ඒ කියන හැටම ධර්මය අහන්නක වැරදි කියන්නේ. නෑ වැඩ වෙන වැඩ කරලා ඉතින් අපිට එහෙම ඉන්න අපිට එහෙම ඉන්න නෑනේ. කොහොමද කරන්නේ? ඒ වගේ ධර්මය කියන්නේ ප්‍රායෝගික දෙයක්. කොහොමද ඒතර ගිහියෙක් එහෙනම් කරන්නේ? කොහොමද ගිහියෙක් කරන්නේ? මම එහෙම කරන දේ මගේ යාළුවෙක් තමයි කල්‍යාණ මිත්‍රයෙක් එහෙම කිව්වා එහෙම කරන එක සිසු නැහැ කියලා. ඒක කල්‍යාණ නෑ. <laughs> ඒ කිව්ව වචනේ කල්‍යාණ අනිත්‍ය කල්‍යාණ. ආශ්‍රය කරනවා. ඔව් අඩුවා. ඒ ඒක ගැන හා කොහොම හරි ගමන්න ඔයා ධර්ම අහගන්න. මහත්ය. බණ අහනවා බණ ඇහෙනවා. ඔව්. දැන් ඒ බණ හොඳ ආයි දැන් අවධානයෙන් අහන්න. අවධානයෙන් අහන්න ඔයා කියන්නේ ඇස් දෙක පියාගෙන ධර්මයේ අහන්න උදව් අවධානය කියලා. ඔය අපි වැඩේ කරගෙන නමුත් ඒ මොකද එහෙම කරන්න පුළුවන් තමන්ගේ සෝත හොඳට පුරුදු කරලා තියෙනවා බණ ඉතින් ඒක නිසා පුළුවන් දැන් මට මෙතන පුළුවන් මෙතන මේ සිවුර ඉරලා දෙනවා මට මේක මේ මහා මහා මට පුළුවන් බින්දුතුන ධර්ම සාකච්ඡා කරන්නයි මට මේ සිවුරු මහානේ පුරුදු නිසා ඒකට අමුතු සියතියක් මට අවශ්‍ය නැහැ ඔන්න පුරුදු ඔය වගේ මහත්යන් පුරුදු ඒ වගේ ඉතර අවශ්‍ය නැහැ දැන් මේ දැන් අර අලි අලින්ට කරන්න අලින්ට කරන්න જાති පුරුදු කරනවා. ඌට සතිය තිබිලාද ඒවා එහෙම කරන්නේ. පුරුද්ද නිසා. බල්ලොන කකුල් දෙකේ හිටගෙන යන්න කියන. ඌට මොකක් කරද? පුරුද්ද නිසා. අපෙත් ඒ වගේ ගති තියෙනවා. අපේ ගති තියෙනවා. කොටසක් කෙලෙස් නිසා කොටසක් පුරුද්ද නිසා. ආ ඒකේ හොඳට අඳුරගන්න. ඉතින් එතකොට එහෙම දවසට එහෙම හුරු පුරුදු වෙන ක්‍රමයක් හුරු කරගන්නවා. අද දවස මම පතන සූත්‍රයේ මේ ගාථා දෙකෙන් යර පිට යන්නේම නැහැ. දැන් හිතන්න. එහෙම වී අන්න වීර්ය ඕනන්නේ මං කිව්වේ ඒකේ. බුදුහාම දේශනාවල කරන මහානි වීර්ය තියෙනවා වීර්ය අපමාද වික්‍රේ ඒක ධම්මන්න සමුපස්සයි මහානි මේ වීර්ය තරම් මම තව දෙයක් දන්නේ නැහැ මාර්ගඵල සඳහා. මහානි මේ අප්‍රමාදයේ තරම් මම තව දෙයක් දන්නේ නැහැ මාර්ගඵල සඳහා. මහානි මේ සම්මා දිට්ඨිය තරම් මම තව දෙයක් දන්නේ නැහැ මාර්ගඵල සඳහා. කියලා කියන ඉතින් එතකොට එහෙම ගිහිපුවාම ওই ටික කරගෙන කරගෙන කරගෙන කරගෙන ආපුවාම ඊට පස්සේ හිතේ ලොකු සමාධියක් ලැබෙනවා සමාධියක් ලැබුණා මේ පංචස්කන්ධය පිළිබඳ ඔන්න ඊට පස්සේ මොකද බහින්න පුළුවන් තව ඕනනම් තව සූත්‍ර කියවන්න වෙනවා සංයුත්ත නිකායේ තියෙනවා කන්ද සංයුත්තය ඒකේ තියෙනවා පංචස්කන්ධය කියලා කියවන්න ඒ කිව්වහම ඊට පස්සේ තමන්න හොඳට තේරෙනවා මේ පංචස්කන්ධය මොකක්ද කියලා. රූප වශයෙන් බලනවා, රූප වේදනා සංඥා සංකල්ප දන්නවනේ පිටු ඒව කතා ඒව දන්නවා. ඒ ඒ ඒ ටික බලාගෙන ඊට පස්සේ ඒව බලන නාම රූප වශයෙන්. හැබැයි එතකොට ලොකු සමාධියක් තියෙනවා. අන්න ඒකයි මම කිව්වේ චිත්ත චිත්ත ප්‍රභාස්වරය තියෙනවා. මේ ලයිට් දැමා වගේ හිතේ අනිත් කිසිම ක්ලේශයක් විතර්ක නැති වන්නේ විතර්ක තියෙනවා නම් ඒක හිත අඳුරුයි. විතර්ක අඩු නම් හිත එළියයි. ඒතකොට මේ විතර්ක අඩුකම නිසා යාට එළියක් තියෙනවා. ඒ චිත්ත මේ ඔක්කොම අපි බලන්නේ මොකෙන්ද? සිතේ අන්න සිත එළියේ තියෙනවා. සිත එළියේ තියෙනවා. එතකොට ඒ සිතෙන් බලපුවට පස්සේ ඔන්න පේනවා. බලාගෙන බලාගෙන යනවා බලාගෙන බලාගෙන යනකොට පේනවා මේ නාම රූප කොහොමද ආවේ? ඒකත් බල නාම රූප දැකලා ඒවත් බලාන බලාන යනකොට පේනවා කොහොමද ආවේ? අන්න මව කුසට යනකම් යනවා. මෙන්න මෙතනින් ආවේ. ඒක ආවේ කොහොමද? පූර්ව බල තෘෂ්ණාවෙන් ආවේ. කලින් තෘෂ්ණාවත් එක්ක එකතු වෙලා පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන් මේක පටන් ගත්තේ. අන්න එතෙන් දැන් ආවා. හැබැයි එතනින් එහාට බලන්න යන්න අවශ්‍ය නැහැ. එතනින් බලන්න පේන්නේ නැහැ. මොකද එච්චර නුවණක් නැහැ. පූර්ව මෙතෙන් යනකම් තියෙනවා. මොකද මේ මේ හිතට තියෙන්නේ මේ ළඟ ටික විතරයි පේන්නේ. ටික පේනවා. එතන බලන බලන බලන බලන බලන බලන කොට පේනවා. මේ නාම රූප ගොඩක සමූහයක් තමයි මේ දැනගත්තේ. දැන් ඊට පස්සේ දැන් දන්නවා. දැන් ලොකු බරක් ඇදලා ඉවරයි. නාම රූප දැනගත්තා කියන්නේ ලොකු බරක් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක හරියට කන්දක් උඩට නැග්ගා වගේ. බරක් අරගෙන කන්දක් උඩට නැග්ගාට පස්සේ ඔක්කොම ඉවරයි. දැන් ආත්පස පේනවා. ආ ඔක්කොම දිහා බලපම උපාදාය නැති වෙන සේරම නාම රූප පේනවා. නාම රූප පෙන්නකොට ඒ හැම එකක්ම බලනවා ධර්මන චත්තාලීසාකාර විපස්සනා කියලා එකක් තියෙනවා. ආකාර 40. අන්න ඒක ඉගෙන ගන්න දෙයක්. දැන් බුදුහාර නැතිනම් අපි ඒක ඉගෙන ගන්න. ඒක ඔක්කොම බුදුහාමුදුරු දීලා තියෙනවා. පරිසම්බිදා මංගේ තියෙනවා. ආකාර හතරයි මං කිව්වා ඒක මං ඊළඟ භාවනා පන්තිවල දැන් කරනවානේ. ඒකේ මොකද්ද? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනත් දුක්ඛ ලක්ෂණ තියෙනවා 25. දුක්ඛ ලක්ෂණ 25ක් තියෙනවා. අනත් ලක්ෂණ 5ක් තියෙනවා. දුක්ඛ ලක්ෂණ 25ක් තියෙනවා. අනිත්‍ය ලක්ෂණ 5ක් තියෙනවා. අනිත්‍ය ලක්ෂණ පහක් තියෙනවා දුක්ඛ ලක්ෂණ 25ක් තියෙනවා අනාත්ම ලක්ෂණ 10ක් තියෙනවා අන්න ඒ 40 ඒ 40න් බලන්න ඒ 40න් බලපුවම ඒවයි කියන්නේ දුක්ඛතෝ ඊදිද මේ නායකට ගත්ත දෙයක් වගේ අනුන්ගෙන් ගත්ත දෙයක් වගේ මේ පංචස්කන්ධය නාම රූපත් ඒ වගේ සංකාර රූප වේදනා සංඥා සංකාරත් ඒ වගේ හැබැයි ඒවත් ඒවා කියවට දැන් අපි රූප වේදනා සංඥා සංකාර කිව්වට අපිට කෙලින්ම දැන් මේ අතක් අකක් කකුලක් පහක් පේනවා මිසක මේ රූප වේදනා සංඥා සංකාර එන්නේ නැහැ ඇයි හිතට පුරුදු නෑ තාම. ඒව තමයි අපිට අපිට පුරුදු හිත දෙන්නේ මොකද? මගේ අත, මගේ කකුල. හැබැයි අපි සම්මත වශයෙන් ඒව දැබුණත් කියනවා. මගේ අත රිදෙනවා, මගේ කකුල රිදෙනවා කියලා කියනවා. නමුත් දන්නවා මේ මේ මොකද්ද? මෙන්න මේ ටිකයි මෙන්න මම කකුල රිදෙනවා කියලා කිව්වම ඒ ඊට කලින් එයා දැනගෙන ඉවරයි මේ මොකද්ද සංකාර විකාරය. ජරාව ව්‍යාධිය තමයි මේ කියන්නේ ආයතනම දැනගෙන ඉවරයි. දැනගෙන ඉවර වෙලා තමයි කියන්නේ එච්චර සතිය තීක්ෂණ. දැනගත්ත ගමන් ඒක කියන මම කකුලක් ටිකක් කියනවා. හැබැයි ඒකෙන් අහන කෙනාටත් එයා කියන්නේ විදර්ශනා උපදින දෙයක්. එහෙම තමයි ජීවිතවල හැටි සංස්කාර ධර්ම වල හැටි. ජීවිතවල හැටි ඉතින් කවුරුනත් ඒ වගේ ධර්මතාවයකටපත් වෙනවා. අහන කෙනාටත් දෙන්නේ මොකද්ද? විදර්ශනාව. ඒ නාම රූපය හොඳට පිටකට කරගන්න. ඊට පස්සේ ඉතින් මොකද කරන්නේ බැලුවට පස්සේ ඊට පස්සේ තව ටිකක් කරදර එනවා ඔය දසේ දුප්පක් කිලේස ඔය දැන් ඒවට තමයි සමහර අය නැවටෙන්නේ සමාධි වලට දුප්පක් කිලේස තියෙනවා සමාධි වල දුප්පක් කිලේස ආව ගමන් අර හතරට වැටෙනවා එක්කෝ දිට්ටි කාමෝගයට වැටෙනවා එක්කෝ දිට්ඨියෝගයට වැටෙනවා අවිද්‍යෝගයට වැටෙනවා භවෝගයට වැටෙනවා මේ හතරෙන් එකට වැටෙනවා ඒ කියන්නේ එතෙන්දී තුන් තීක්ෂණ බුද්ධියක් තියෙනවා ඒ තීරණය දැක්කට පස්සේ එතර මෙතර පේනවා. එතර මෙතර පේනවා. ආ එතකොට යම් කිසි ප්‍රමාණකින් ඇත්ත වශයෙන්ම ඒ විදර්ශනාව සම සම 40 ආකාරයකින් විදර්ශනා කරන්න ඕනේ නැහැ. තමාර කෙනෙකුට එකක් දෙකක් තුනක් හතරකින් වුණා වැඩහෙනවා. ක්‍රම 40ක් තියෙනවා. ඒ කොයි එකෙන් බැලුවත් ඒකේ තියෙන අනිත්‍ය බව, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණේ පේනවා. අර ක්‍රම 27 40න් බලපුවාම පේනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් පේනවා. පේනාට පස්සේ අර අනිත් ටික මොනවද? ආහාර, ඉන්ද්‍රිය, සත්‍තිස් බෝධිපාක්ෂික වර්ධනය, පුද්ගල සප්පාය, ආහාර සප්පාය, ඉන්ද්‍රිය සප්පාය, භෝජන සප්පාය එක්කෝම ටිකක් සංසුන්න ගමන් සෝවාන්. සෝවාන් වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය වෙන කෙනෙක්ගෙන් නෙමෙයි මා තුලින්ම මා දැකගත්තා කියලා. ඒතකොට එයාගේ ඊට වඩා හැම වෙලේම යාළම බුද්ධ ගෞරවයක් දෙනවා අත්‍යන්ත වශයෙන්. කිසි වෙලාවක එයා හිතන්නේ බුදුහාම පිළිනොත්තාවා කියලා. ඇයි? ඇයි? තමන්ගේ මේ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තමන්ට අවබෝධ කරගන්න ලැබුණේ ඒ බුදුහාමුදුරුවෝ නිසා. එතකොට දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා සර්වඥතා ඥාණය මේ තරම් අති විශිෂ්ට දෙයක්. අප්‍රත්‍යක්ෂයේ වුණත් පුද්ගලයන් අවබෝධ කරවන්න පුළුවන් මාර්ගය. ඒ තරම් ගෞරවයක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ. ඉතින් ඒක නිසා ආනාපානසති භාවනාව පටන් ගන්නකොටම ඔය අනිත් ඉස්සරහා පියවර වලට යන්නේ නැතුව මුල පියවර ප්‍රකට කරගන්න ඕනේ. මොකද්ද මුල පියවර? ආස්වාස ප්‍රස්වාස ප්‍රකට කරගෙන. මුලින්ම ආස්වාස ප්‍ර ඊට පස්සේ ඔය මුලින් විතරයි උන් ඉඳගෙන කරන්න ඕනේ. කාය කෙලින් තියන්න. අනිත් පාර බස්ස කියන මොකක්ද? තේරුණා ඊට පස්සේ උදේ නැගිටලා එතන ඉඳන් නාන කාමරේට යනකම් මේ පස්සේ මේ කුස්සියට යනකම් එළියට ඇවිදිනකම් අතු ගන්නකොට ඕන වෙලාවක කරන්න පුළුවන් ඇයි පරිචය හොඳට තියෙනවා අන්න අර ගාථාවේ තියෙනවනේ පරිචිත උත්තර පුරුදු කරලා තියෙනවා ඉතින් ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම පාවිච්චි කරනකොට මුලින් ඉඳන් පියවරින් පියවර කරන්න. එහෙම එකපාරටම කරා දැන් මම කිව්වනේ සාකච්ඡා මාර්ගයේ තර්ක මාර්ගයේ ඒ වගේම අධ්‍යයන මාර්ගයෙන් විතර පටන් ගන්න ඕන මුලතැන ඉඳන් පොඩ්ඩක්. පටන් ගත්තාම දෙවෙනි පියවරට දොර ඇරෙනවා. දෙවෙනි පියවර සම්පූර්ණ කරපුවම තුන්වෙනි පියවරට දොර ඇරෙනවා. ඒ ක්‍රමයෙන් තමයි ටිකටම යන්නේ. මොකද අහන්න තියෙන නම් අහන්න තව ඊට අමතරව. සමහරවිට ප්‍රශ්නයක් තියෙනවා මේ අජත්ත මා බහිද්දාවා අජත්ත බහිද්දා ඒ ඒ ටික පොඩ්ඩක් තෝරලා දෙන්න. අජත්තව ගැන මේ තමන් ගැන. ඔව්. පළවෙනියෙන් තමන් ගැන. තමන් ගැන බලලා ඊට පස්සේ අනිත් අයගෙත් මේ වගේ කියලා හිතනවා. ඒ විදිහින් තමයි මම සතිපට්ඨාන කියෙව්වේ. නමුත් මම කෙනෙකුගෙන් අහුවා ඒක මට සැකයක් ඇති වුණා. හුස්ම ඇතුළට ගන්න එක අජත්තයි පිට කරන එක බහිද්දයි. ඒක තමයි. ඒ වගේ තියෙන එක එක જાති කියනවා කරන්නේ. එච්චර ඒක අවශ්‍ය නැහැ. ඒක ප්‍රශ්න. ඒක තමයි මම කිව්වේ ඒකයි. ඒක කරලා බලන්න ඕන. මේක දැන් පළවෙනි පියවර හරිනම් ආ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට දෙවෙනි පියවරට යන්න පුළුවන්. පළවෙනි එක කරන්න ඕනේ. කොහොමද ඉස්සරහම? සතෝ අස්ස සති වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක හොඳට ප්‍රකට කරගන්න. ඒක ප්‍රකට කරගත්තට පස්සේ ඊළඟට යන්න. ඊළඟ ඇත්තටම යනවා. ඊට පස්සේ තමන්ලා දැන් සතිය ගැන සත අස්වාද ප්‍රසවාස ගැන බලන්න දැනෙනවා. දැන් ඒක තියෙනවා. ඊට පස්සේ ඒකේ ස්වභාව බලන්න දිගේ ඒවා පිටි දිවිවා ගැටීවා ඊට පස්සේ ඒකේ ස්වභාව බලනවා ඊට පස්සේ ඒකේ ಗುಣදොස් ಗುಣදොස් කියලා කියන්නේ සංසිඳන හැටි අඩු වෙන හැටි වැඩි වෙන හැටි අන්න බලනවා ක්‍රමක්‍රමයෙන් එහෙම බලනවා මුලින් ටික මහන්සි වෙලා ඒක නම් කය කෙලින් තියාගන්න ඕනේ ඉතින් ඒවට ගොඩාක් නේද වයසට ගියාට පස්සේ අමාරුයි දැන් තව ප්‍රශ්නයක් තියෙනවා මේක නම් සති මේ ආනාපාන සතියට වඩා ටිකක් වෙනත් අර චක්කුන්ත පටිච්ච රූපංච උපජ්ජති චක්කු විඥානං තින්නන් සංකති පස්සෝ අස්සපච්චය වේදනා සංඥා චේතනා එතකොට උතනට මන ආයතන එන්නේ කොහොමද? ඇයි ඔක්කොම මේවා කරන්නේ මනසින් මනසින් මනසින් ඒ කියන්නේ චක්කු විඥානය එතනදී නැති වෙනවා ඊට පස්සේ පස්සාවහම චක්කු විඥානය නැති වෙනවා. ඒකයි මට පැහැදිලි නැත්තේ. හරි. දැන් චක්කු චක්කු විඥානයක් ඇති වෙන්නේ කොහොමද? ඇසට රූපේ. ඔව්. රූප වස්තු වස්තු රූපේ. ඔව්. චක්කු ප්‍රසාදේ පස්සය. ඔව්. ඝට්ටනේ. ඔව්. එතකොට රූප බැලීමේ තණ්හා උපාදාන කරගත්ත කර්මයෙන් ලැබිච්ච මේ චක්කු ප්‍රසාදයේ පට හට ගන්නවා එකක්. ඒක තමයි විඤ්ඤා විඥානනේ වෙනවා දැනගන්න. මොකද්ද දැනගන්නේ? ඉදං රූපං ඉති. මේක රූපයක්. ඇහැට රූපයක් දැනෙනවා. දැන් ඊට පස්සේ ඔන්න ඊට පස්සේ තමයි දැන් පටන් ගන්න. මොකෙන්ද මේ කරන්නේ? හිතින් ඊට පස්සේ ඒක කරනවා. ආ සිතින් ඊට පස්සේ හිතනවා ආ මේක හොඳ එකක් නරක එකක් අන්න ඊට පස්සේ එතකොට එතන මනෝ විඤ්ඤාණ. ඔව්. එතන ඊට පස්සේ මනෝ විඤ්ඤාණ ධාතු. ওই හිතේ ස්වභාවම තමයි මනෝ ධාතු. මනෝ විඤ්ඤාණ ධාතු. ඔය ඔක්කොම හැබැයි ඒක අවස්ථා අනුව තමයි. ඒකේ අවස්ථා අනුව තමයි බුදුරජාණන් වහන්සේ මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු කියලා තියෙන්නේ. හැබැයි ටිකක් එහෙට යන්න ඒක කරගන්න පුළුවන්. හොඳට නාම රූප විභාග වෙනස් වෙන ගියාට පස්සේ පටිච්චසමුපාදය තේරෙනවා. හතවිනීත සූත්‍රේ මම එකයි ප්‍රෝජන වෙන සූත්‍රයක් වෙන එකක්වත් මම කිව්වේ නෑ. හතවිනීත සූත්‍රේ පළවෙනි එක සීල විසුද්ධිය, චිත්ත චිත්ත විසුද්ධිය, අන්න චිත්ත විසුද්ධිය කියන්නේ මොකද්ද? ධ්‍යාන. නිවර්ණය අර කියන්නේ. ඊළඟ මොකද්ද? ditthi visuddhi. නාම රූප දැනගැනීම. කාන්තාවිකරණ විසුද්ධිය. එතකොට ආය සැකයක් නැහැ. ඕම් ප්‍රශ්න අහන්නේ කාංකා විතන සැක ඔක්කොම විසදෙනවා. නාම රූප දැක්ගත්ත ගමන් මොකද වෙන්නේ? සැක දුර වෙනවා. කාංකා විතන විසුද්ධිය. පටිපදා දැන් කරන්න ඕන දේ දන්න. මොකද්ද කරන්න ඕන? ඊට පස්සේ මග්ගමග ආ මේ ටික කරන්න ඕන ටික මේ ටික නොකරන මග්ගා මග මග නොමග ආ මේ ටික කරන්න ඕන ටික මේ ටික නොකරන ඕන ටික ඊට පස්සේ මග්ගා මග්ග ඥාන රස ආ මග්ගා මග්ග ඥාන රස විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය ඒ කියන්නේ සෝවාන්. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකද්ද? සෝවාන්. ඉතින් ඒක තමයි කරගන්න. හැබැයි එතෙන් දැනගන්න මේ නාම රූප දැනගත්තේ නැත්තම් ඒක බලන්න තමන්ගේ පංචස්කන්ධේ නාම රූප දැනගන්න ඉතින් බුදුහාමුදුරු නැති නිසා චුට්ටක් අධර්මය ටිකක් දැනගන්න ඕන චිත්තසයිසික දැනගන්න පුළුවන්. ගොඩක් ඕනේ ටිකක් චෛතසික 52. හිතක කොහොමද හිතක් භවාංග සිතෙන් නැගිටින්නේ හිතක් යන්නේ කොහොමද කියන එක ටිකක් ගොඩාක් ඕනේ. ඔක්කොම කටපාඩම් කරගෙන එහෙම ඕනේ. සිතක් භවාංගයේ චලනයක් වෙන්නේ කොහොමද? ඈ දැන් අපි දැන් හිත අපිට මේ හැට රූපයක් පේනවා කියන්නේ. ඒ රූපයක් පේනකොටම තියෙනවා ඒ අපි සිය දහස් ගණන් නැති වෙලා ඒ ඇවිල්ලා මේක සම්බන්ධ භාංග චලනයේ හිත නැගිටලාම පංචද්වාරා වර්ධනයට එනවා. ඒ හිත එනවා ඇහැට නම් දැන්. <clears throat> දැන් පින්නතර මේ වීදුර කියනකොට කනේ නෙවෙයි උපදින්නේ මොකද්ද? ඇහි. විඥානේ උපදින්නේ ඇහි. වීදුර. හා එතකොට CN tower කියනකොට විඥානේ උපදින්නේ ඒකේ. හරිද? එතකොට ඒ උපදින විඥානේ එතන උපදිනකොට ඒ ඒ ඒකට හිතක් එනවා. මොකටද? ඇහැට. ඒකද කියන පංචත්වාරාවජ්ජති ආවර්ජනය කරන මොකක්ද? අන්න එතකොට ආමෙමයි කියන. අන්න. ඊට පස්සේ අපිට පේන ඔක්කොම අපි ඇහි බාර ගන්න විඥාන උපදින්නේ නැහැ කියන්නේ. ඒක බාර ගන්නවද බාර ගන්න මොකද? කෙලෙස් අනුව තමයි ඒක බාර ගන්න මොන කරගන්න. තමන්ගේ චිත්ත සංකල්ප. බාර ගන්නව මොන බාර ගන්නව. බාර ගන්න සම්පටිච්චන. චිත්ත සම්පටිච්චන හිතෙන් බාර ගන්න. සම්තිරණ ඒකෙන් තියෙන එක නායක හොඳ එකක් නරක දෙකක් වොත් අපන ඔන්න කුසල් අකුසල් පැත්තට බෙදෙනවා ව්‍යවස්ථා බෙදෙනවා තණ්හා දිට්ඨි මාන වශයෙන් ගත්තොත් මේක ඔබ ඔක්කොම විපාකසිත ක්‍රියාසිත භවාංගසිත විපාකසිත ඒ කියන්නේ ගියාත්මේ හම්බෙද සම්මේ ඊට පස්සේ පංචද්වාරාවදේසිත ක්‍රියාසිත සම්පටිච්චන සිත ක්‍රියාසිත. උත්තපන සිත ක්‍රියාසිත. උත්තපන කියන්නේ මේක බෙදෙන හැටි. ඊට පස්සේ ඔන්න උත්තපන වලින් පස්සේ තමයි සන්තේන සිතත් ක්‍රියාසිත. ඕ දැන් මේ වීදුර කිව්ව ගමන් අපිට කුසලුත් නැහැ අකුසලුත් නැහැ. දැන් මේ වීදුර කිව්ව ගමන් කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. ආ මේ වීදුර මට අයිති කරගන්න තියෙනවා නම් හොඳයි. අන්න ඒකෙන් තමයි ඊට පස්සේ තමයි අන්න මේක බලන පිළියරගෙන වීදුර හොඳයි. ආයෙක මට අයිති කරගන්න ඕනේ. මට ඒක අන්න එතනින් පස්සේ තමයි ඔත් ඒ වගේ සිත් ගැන පොඩ්ඩක් දැනගන්න. ඒ බුදුහාම නැති නිසා. බුදුහාම හිටියා නම් මේ ඔච්චර අපිට කතා කරන්න දෙයක් නෑ. ඊට පස්සේ ඒකෙන් කුසල් අකුසල් දෙකට බෙදෙනවා. ඔත් අපිට. ඉතින් තමයි ජවන් උපදිනවා 17ක් උපදිනවා සමහර වෙලාවට 8ක් 9ක් ඉතින් ඉච්චර ගොඩක් දැනගන්න ඕනේ. ඉතින් එහෙම උපදිනවා. එතකොට ඔය පටිච්ච සමුප්පාදයට ඇයි මේ සංසාරය ඇවිල්ලා? අහංජ තංජ භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ අනනුබෝධෝ සන්දහවිතං සංසාරිතං තුම්හා පංචං මහණේ මේ පටිච්ච සමුප්පාදේ නොතේරිච්ච නිසා උඹලත් මමත් මේ සංසාරේ හෙට ගියා මෙහෙට ගියා ඇවිද්දා සමන් ඒක නොතේරෙන නිසා තමයි අපි මේ ඔක්කොම කරන්නේ. ඒක තේරෙනවා නාම රූප දැනගත්ත ගමන්. සත්‍ය විසුද්ධිය රත විනීත සූත්‍රය සත්‍ය විසුද්ධිය බලන්න. ඒක තියෙනවා. සත්‍ය විසුද්ධිය බලන්න. හැබැයි සීල විසුද්ධිය ඕනේ. සීලේ නැතුව කරා. පිටුතල මාජ සීලේ. තමන් පන්සල් ළඟ තමන් තියනවද නැද්ද කියලා කවුද දන්නේ? නැත්තම් භාවනා කරන්න ඉඳගත්ත ගමන් හිත ඒ යනවා මේ කිසි දෙයක් කරන්න බෑ. ඇයි? හෘද සාක්ෂියක් නෑ. ආත්ම විශ්වාසයක් නෑ. හෘද සාක්ෂියක් නෑ. බුද්ධ ධර්මයේ පැරදිච්ච කවුරුත් නෑ. පැරදිච්ච ඉන්නවා. අම්මා මරුණා තාත්තා මරුණා. එහෙනම් ටිකක් තමයි. ඒක ටිකක් අමාරුයි. නැත්තම් දැන් මෙච්චරකම් මම පංච දුස්චරිතම කළා කියලා හිතන්න. මම කවදාරි කරනවා මම පංච දුස්චරිතම කළා. මම දැන් පටන් ගන්නවා. ඒක ඔක්කොම ඉවරයි. ඒතර දැන් ඉඳන් මම කවුද? බුද්ධාගමේදී අතීතේව ගන්නෑ. දැන් මම දැන් ගන්නවා. මම ඔක්කොම අතහැරියා. දැන් පටන් ගන්නවා. මම ඒ කිව්ව විදිහට තුනවර කිව්ව විදිහට බලන්න මේ සිරිමා සමුදේ ධම්මාන පස්සේවත් ආසන්න නෑ පස්සේ. ඒක කලින් බඳ කියලා තියෙන්නේ. අන්න ඒක. එතකොට බුදුජානක මහසෙකේ දේශනා කරන්නේ අට්ටි කායෝවා පනස්ස සති පච්චුපත්තිතා හෝති ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති ඈ එවං කායේ කායානුපස්සී විහෙති. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙති. ඒ කියන්නේ උපාදාන වශයෙන් මේක දැන් අනිත් කෙනා මේ මේ අත මේ වේදනාව මේ ස්පර්ශය මගේ කියලා හිතනවා. කවුද හිතන්නේ අනිත් ඕගොල්ලෝ හිතනවනේ. මේ දෙන්නේ මගේ අත. මේ මගේ කකුල, මේ මගේ ස්පර්ශය, මම මේ කකුලයි පොළවේ ගෑවෙන්නේ. ඒක තමයි සරලව කියන්නේ. පොට්ටබ්බේ කියන්නේ ස්පර්ශයෙන්. ඒ අයටත් එහෙම තමයි දැනෙන්නේ. අනෙක් පුද්ගලයෙකුට මේ ආයතන වලින් මේ වගේ ලැබෙන ස්පර්ශ උපාදාන ඒ ඔක්කොම ඒ විදිහට මේ මට දැනෙන විදිහටමයි. ආ ඒක තමයි බලන්නේ. ඊට පස්සේ ඒක පතිස්සතිමත් ආයි වචනේ බලන්න ඉන්න දිගට. සිහිය හොඳට තියාගන්න. පතිස්සතිමත්තා. ඒක හැබැයි ඒ සිහිය පිටුවේ පිරිසම පමණයි පවතින්නේ. පස්සවිමත්තාය ඥානවන්තාය දැනෙනවා මොකද්ද සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි කියලා තමයි දැනෙනවා ඥානවන්තාය කියන්නේ දැනගන්න පතිස්සතිමත්තාය ඊට සතිය පිහිටනවා පතිස්සතිමත්තාය ඉතින් ඒක මෙහෙම කරගන්න ඒක බලන්නේ මහත්තයා තමන්ගේ රූපයේ පංචස්කන්ධය පිළිබඳ දැන් අතන කියලා ටිකක් තියෙනවා ඒ ටික ඔක්කොම බලාගෙන ඒ කියලා තියෙන විදිහ තමන්ගේ පංචස්කන්ධෙත් ඒ වගේ ස්පර්ශයත් ඒ වගේ ඈ වේදනාවත් ඒ වගේ සංඥාවත් ඒ වගේ සංකාරයත් ඒ වගේ විඥානයත් ඒ වගේ හැබැයි සංඥාව කියන එකක් නෙවෙයි සංඥාව කියන එකක් එක විදිහට මට ඇති වෙන සංඥාවම ඇති වෙන්නේ අනිත් කෙනාට ඇයි ඒ එයාගේ තණ්හා දිට්ඨි මාන උපාදාන සංස්කාර පිළිබඳ තණ්හා දිට්ඨි උපාදාන වෙනස්. එක විදිහටම ඇති වෙන්නේ නැහැ. තේරුණාද වෙනස්. සතිපට්ඨානෙ වැඩිීමේදී ස්වභාව වශයෙන් බලන්න. ස්වභාව වශයෙන්. දැන් මට මේ වීදුර පේන හැටියටම අනිත් කෙනාට පේන්නේ නැහැ. පේනවා කියලා එහෙම හිතන්න බෑ. දෙලයි සංඥා වෙනසක් දෙන. යා මේකේ තණ්හා දිට්ඨි මාන එයාගේ තියෙන වෙනස් විදිහකට. ඉතින් ඒක නිසා ඉතින් මේ ඒක බලන්න එහෙම. තේරුණාද මහත්තයා තව ටිකක් ඉතින් ඔය නාම රූප ගැන ටිකක් දිනුනට ආපහම ඔය ටික තේරුම් ගන්න පුළුවන්. තේරුණාද? තාම තියෙන ගහලා. ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සති සූත්‍රේ සතිපට්ඨාන සූත්‍රේ දැන් සබ්බකාය පරිසංවේදී පසම්බය කාය සංඛාරණාට පස්සේ සතිපට්ඨාන සූත්‍රේ වෙන විදිහකට ආනාපානසතිය. ඔව් ඒකේ තියෙන කායානුපස්සනාව. මේ වඩන්නේ හතරවෙනි පියවරට යනකම් වඩන්නේ මොකද සමාධියක් දිනු කරන්නේ. තේරුණාද? හතර දුරු කරන්නේ නීවරණ ඉස්සරහට දිගට හතර හතර පාටානේ කෙලවරටම කියවන්නේ. ඒ කරන හැටි කොහොමද කියලා. එතන දුරු කරන්නේ නීවරණ. පංචස්කන්ධය පිළිබඳ අපි තියෙන නීවරණ කියනවා. නීවරණ අපේ හිතේ මේ පංචස්කන්ධය උපයෝගී කරගෙන ලෝකයේ ආධ්‍යාත්මික බාහිර ලෝකයේ උප හේතු කරගෙන අපේ උපදින නීවරණ ධර්ම ප්‍රහාණය කරනවා. අසුභ වශයෙන් බලන්නේ ඒක නේද? දැන් 10ක් 9ක් යන නව සීලතිකේ කායනුපස්සනාව වඩනවා නව සීලතිකේ. ඒක කියන්නේ වෙනම එකක් නෙමෙයි. දැන් මම දිගටම දැන් මේ ටික දවසක් ඉන්නවා ඉස්සරහ බදාද හැමදාම මම ඊළඟ දැන් සතියේ 4ක් භාවනා තුනක් කරනවා. එක දවසක් ඒක ගැන සාකච්ඡා දිගටම මම කියන දේ එකක්වත් මම ඉන්නකම් මග අරින්න නැතුව ඔක එකින් එකට එකින් එකට කියලා. ඒ කියන්නේ අග ඒවා කියලා වැඩක් නැහැ මුල ඒවා කරන්න. මොකද මම මේ මම කරනවා මේ භාවනා කරන එහෙම කෙනෙක් නෙවෙයි. භාවනා පද්ධතියදී යනවා මිනිස්සු ඉගෙන ගත්තත් එකයි නැත්ත් එකයි කළත් එකයි නැත්ත් එකයි තමන් ඉන්නේ ඒ ටික තමන් වැඩේ කරලා යන එකයි. මම එහෙම කියන්නේ මම ප්‍රයෝජනයක් වෙනවා නම් මගේ මම කරන ටික මම කියලා දෙනවා. ප්‍රයෝජනයක් වෙනවා කරනවා. එහෙම නැත්නම් වැඩක් නැහැ. ඒ මූලික සුදුසුකම් ටික සපුරු ගන්නත් ඒක කරන්න බෑ. පුළුවන් තරම් සද්ධර්මයේ කියවන්න. හොඳ දැනුම අවබෝධය ලැබෙනවා. ඒ කියන්නේ ඒක භාවනා කරන්න. භාවනා කරනවා කියන්නේ මම ඉස්සලා කියවනේ නිර්වාණ සූත්‍රය කියනවා නිතරම බලන්න ඒවා. නිර්වාණ සූත්‍රයේ අනිත්‍ය සංඥා දැන් මිත්‍රයා ආද ඉන්නේ මිත්‍රයා නෙවෙයි හිට තරහ වෙලා. අද හිටපු ගෙදරට එනකොට හිතුව පුතා නෙවෙයි ගෝලේ මු වෙනස් වෙලා. බලන්න අනිත්‍ය සංඥා. මෙන්න වෙනස් වෙලා අනිත්‍ය. කෙලෙස් උපදින්න හරි ලේසි ගිහි ගෙදරට ජීවත් වෙන්න. ඔය දස සංඥාවේ ජීවත් වෙන්න. අනිත්‍ය සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා. කරදර මේ ජීවිතයේ තියෙන කරදර මෙන්න දරුවන් ගැනීමේ කරදර මෙන්න හම්බ කිරීමේ කරදර මෙන්න ටැක්ස් ගෙවන්න තියෙන කරදර මේ වස්තුව නිසා ඒවා මොනවා නිසා? ආදීන ආදීනව සංඥා. පහන සංඥා. විරාග සංඥා, පහන සංඥා. ඇත්තටම ඔය දිනු කරනකොට ගොඩක් භාවනා කරන්න නැහැ. ලස්සන මෙලි වැඩි විතරගෙන. ඒතකොට ලේසි. දෛනික ජීවිතේම පුරුදු කරන්න ඕනේ. අද තියෙන එක හෙට නැති වුණා නම් අයියෝ එයි මේක නැති වුණේ. නෙමෙයි බලන්න. මෙන්න අනිත් ප්‍රායෝගික ජීවිතේ දස සංඥාව ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් නම් අවුරුද්දක් හමාරක් විතර වෙනකොට මොකද තත්ත්වයක් එන්නේ අෂ්ටලෝක ධර්ම මහත්ය කිව්වා වගේ කම්පා වෙන මේ සමාජ ක්‍රමය අපේ ජීවිතේ දස සංඥාව වඩන්න ඒකෙත් අන්තිමේදී කියන්නේ මොකක්ද දැක්කනේ මේකක්වත් තරකෝලින් අරගෙන එකකින් එකට ආදි කල්යාණම් මධ්‍ය කල්යාණම් ප්‍රයෝසාන කල්යාණම් සාත්තං සබ්බෙන්ජන කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යයන් කියේ ඔය ඔක්කොම එකකට යකත් නොගැලපෙන්නේ සංඥා වඩාගෙන අන්තිමට කියන්නේ මහා පුරුෂ භාවනාව ආනාපානසති. ආසාරපද සමාධිය ගැඹුරු වෙනවා. නාම රූප දකින්න පුළුවන්. නාම රූප දැක ගම ප්‍රතිසම්පාදේ වේ. මේක හටගත්තේ කොහොමද? පරිසම්පාදේ දැක ගම සැකයක් නෑ යන කාංකා විතර විසුද්ධිය ගම විසුද්ධිය විසුද්ධියේ පිසුදු සැකයක් නෑ මුත් ප්‍රශ්න නෑ ඊට පස්සේ මග්ගාමග්ග ඥාන පාරවල් දෙක පේනවා ආ මේ ටික දැන් මම අත්හරින්න ඕන ටික මේ ටික දැන් මම කරන්න ඕන ටික මග්ගාමග්ග ඥාන ප්‍රතිපදාව දැන් මේකමයි කරගෙන යන්න ප්‍රතිපදාව විසුද්ධ තරණය කරන්න ඕන හැරි විසුද්ධ පිසුදු ඊට පස්සේ ඥාන දර්ශන ඒක දැන් අර අත්තිකායෝ කිව්වා අනස්ස සතිපත්තුපට්ඨිතාව කියන්නේ 50 ගැන පනවාගත්තු කියන්නේ නෑ. පන කියන්නේ වනාහි අස්ස ඔහුගේ. පන කියලා කියන්නේ 50 කියලා කියන්නේ පන කියලා කියන්නේ වනාහි. චිත්තං වාපන හිත වනාහි ඒක ඒක නිපාත පදයක්. පන කියන එක නිපාත පදයක්. 50 වා කියලා කියන්නේ අස්ස කියන එක. 50 50 සති කියලා කියන්නේ අස්ස 50 අස්ස සති. අත්ති කායෝතිවා මේ කය කියලා වනාහි ඒවා ඉතින් පද භාෂාවේ තියෙන මේ නිපාත පදය පණ කියන එක. ඉතින් ඒවත් දැනගන්න ඕන. නැත්තම් මොකද කරන්නේ? දැන් ඔය අර්ථ කියන්නේ ඒවනේ. ධර්මයේ අර්ථ කියන්නේ අපි අර වීචනය කරන්න ඕනේ. ඒවට බැරිද අර්ථ කියන්නේ ඉතාම භයානක දෙයක්. 50 කියලා 50 කට දෙයක් නෙමෙයි. හ්ම් 50 කට නෙමෙයි 50 කියලා කියන්නේ වනාහි කියන එක. තව මොකද තියෙනවා? ඒවට ටිකක් සාකච්ඡා කරන්න. ඔව්. සූත්‍රය අරගෙන වචනයක් ගන්න. ඒවා වචනේ වචනේ. ඒක තමයි මට මහන්තුරට දෙන්න තියෙන උපදේශය. පළවෙනි එක තමයි ආනාපාන සතිය වඩනවා නම් පළවෙනි පියවර ප්‍රකට කර ගන්න ඕනේ. පළවෙනි එක. හොඳට ප්‍රකට කරගෙන එතනින් පස්සේ ඒක ආයෙ ප්‍රකට වුණාට පස්සේ ආයෙ කරන්න දෙයක් ඒකේ නැහැ. ඊට පස්සේ ඉතුරු පියවර වලට ඒක තියෙන්නේ. කෘතස්ස කරණන් නාස්ති. කරපු දේ ආයෙ කරන්න දෙයක් නැහැ. දැන් මේ මයික් එක හදලා ඉවරයි. ආයෙ මේක හදන්න දෙයක් නැහැ. දැන් මේක මොනවද තියෙන්නේ? කතා කරා. ඒ වගේ සත් සි සත් සති ඒක සතිපට්ඨානෙමි. ආනාපාන සතියේ ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රකට කරගත්තාම ඊට පස්සේ තියෙන්නේ දිගු කෙටි බලන සොප්පේකේ தত্ত্বය බලන්න. ඊට පස්සේ තියෙන්නේ ඒ ඒ මෙනෙහි කරන චිත්තචෛතසිකාගේ தত্ত্ব බලන්න. එහෙම තමයි දිගින් දිගට මම කරමින් බලන්නේ. කය ගැන, ආස්වාස කය ගැන ටිකෙන් ටික එහෙම බලන්න. පියවර හතරට යනකොට චිත්ත සංඛාර පරිසංවේදී කියන්නේ වේ උදයක මම දවි වෙන පැටියක් දැනගන්න ඕන. වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය නැත්නම් අනිත් චෛතසික ඔක්කොම නැහැ. ඔය චෛතසික 52ම අපේ හිතේ එක වෙලා වැඩ කරන්නේ ඒ වැඩ කරන චිත්ත සංඛාරයන් පිළිබඳව දන්නවා. අන්න මට දැන් ප්‍රීතිය ඇතිවීම පද, ප්‍රීතිය නැතිවීම පද දෙනවා. අන්න ඒ වගේ චිත්ත ස්වභාවයන් පිළිබඳව බල බලනවා. බල බලනවා ආස්වාස ප්‍රසවාසයේ සතිය තියෙන හැබැයි පෙර තරම් ප්‍රකට නෑ ආස්වාද ප්‍රසාර ප්‍රකට නෑ දැන් සම්පූර්ණ දීගෙන යනවා ඉස්සර තරම් නෑ දැන් වැඩි පුරේනම චෛසික දානවා ආස්වාද ප්‍රසාරේ දැන් මොකද වෙලා තියෙන්නේ ආ සම්පකාය පරිසම්වේදී ඒක දැනගත්තා ඊට පස්සේ මම සංසන්සන්දී කියන සංසන්දී කියනවා හිතේ ස්වභාවය මේක කරන්නේ නැතුව කරවලේ ඉඳගෙන මෙන්න මෙච්චරයි මහතයි කියනවා වගේ අලියා හොඳට දන්නවා මේ දැක් ගමන් මේ අලියගේ හොඳේ මෙයා ආදෙන් තමයි බලන්න ඕනේ. ඉස්සරම ආස්වාද ප්‍රසවාස බලන්න. බලන්න මුලින් බෑග්ග්‍රවුන්ඩ් එක හොඳට හදාගෙන තියෙන්න. අර මං කිව්ව ටික එකේ කතා කර කර ඒ කියන්නේ ඒකේ තොර අපිට මේක දැන් දවසට වෙලාවක් ගොඩාන වීර්යයෙන් සතියෙන් ඒක පටන් ගන්නවා. ඇඳෙන් නැගිටිනම පටන් ගන්නවා. පින්නතොන් මේවා ඔක්කොම නිදහස වෙලා කාලයක් යනවා. ලබනාත්මේ එන්නේ පින්නතුන් මේ සංසාරේ වගේ පුරුදු කරපු අය තමයි ඔය දැන් ඔය ඉන්නේ. දැන් ඊළඟේ මම කියන්නේ ඊළඟ ආත්මයට යන්න ඕනේ. ඊළඟ ගෙවල ඊට වැඩි. අපි ওই පාර පහු කරලා ඇවිල්ලා ඉන්නේ අපි දැන්. බය නැති කියන්නේ. අවුරුදු 12 13 මට මහාන වෙන්නමයි. ආ ඒ වෙලේ පුරුදු පුරුදු කරගන්න. හැම වෙලාවෙම නික්කම්ම සංග ආරෂ්ඨාංග මාර්ගයේ මොනවද කියන්නේ එකක්වත් අහන්න ඔක්කොම මෙතන ආනාපාන සතියේම තමයි. මේක ආයේ හැම එකම එකින් ඉඳලා මොනවද ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ? නික්කම්ම සංකප්ප. මම කොයි වෙලාවකම මේ පංච උපාදානස්කන්ධය අත්හරිනවා. නික්කම්ම සංකප්ප. ආ ඒක හරි ඒ වෙනවා යන්නේ. හැබැයි නෑ හිතන්න වෙන මුකුත් කරගන්න බැරි වුණා. වෙන මුකුත් කරගන්න බැරි වුණා. මම මේ පින්න දෙනවා. ටිකක් සූත්‍ර දේශනා කීපයක් වගේ ඒවා කියන්නේ හොඳ සූත්‍ර ආසි මේ සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රය කියන්නේ gedara උපදින කෙලෙස් නිවා ගන්න පුළුවන්. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම මම මේ සරලව කියන්නේ මේ භාවනාව ගැන මොකද අපි මේ ධර්මයක් අවශ්‍ය අපිට මොකටද ඔව් ඒ සැනසීම ඉස්සරම ලැබෙන්න ඕනේ කොතෙන්ද? මෙතෙන්. මේ ඔක්කොම කරන්න ඕනේ මේ ලබාගෙන ජීවිතේ තියෙන සැනසීම සඳහා. මේ වෙනතොට එක්කෙනෙක්වත් හරියටම කියන්න පුළුවන් ලක්කටම හරියට. කිරි ගහට යනවා වගේ මැරුණාට පස්සේ උපදිනවාම කියලා කියන්න පුළුවන්. පුළුවන්. එහෙනම් මොකද? මොකද ඒ බලබෙන ලෝකයක්. මේ ලෝකෙ වෙන්නේ. ධර්මයේ තියෙන මොකටද? ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ අෂ්ටලෝක ධර්මයේ ඒකට අකම්පා නොවි දරාගෙන විඳගෙන නොසැලී නොනැසී ජීවිතේ අපිට බෞද්ධ වශයෙන් අපිට විමුක්ති මාර්ගයට ගෙනියන. ඒ මේ ඔක්කොම ආයෙත් එනවා. ආයෙත් මේ පංචස්කන්ධය ලැබුණොත් ආයෙත් එනවා. ඒක අපි දන්නේ අපිට බුදුහාරෝ කියලා දෙන්නේ. අපේ විශ්වාසය තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. වෙන කවුරුත් ගැන නෙවෙයි විශ්වාසය තියෙන්නේ. මං ගැනත් විශ්වාස කරන්න එපා. විශ්වාස කරන්නේ කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ සහ ඒ සද්ධර්මය ගැන. ඒක දැනගන්න දුර්ජීවමාන ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. කොහෙද? ත්‍රිපිටකේ. අහං ධම්මෝ ච විනයෝ ච දේශිතෝ මහණෙනි මම ධර්මයක් විනයක් කියලා ධර්මය කියන්නේ මාවත. විනය කියන්නේ හැසිරෙන හැටි. ධර්මයයි ඒ ධර්මයේ ගමන් කරන හැටි මම කියලා තියෙනවා. මමච්චයේන මම නැති වුණාම උඹෝ උඹලට සත්තා සාස්තුන් වහන්සේ එක භාවනා කරන විකට කරගෙන යන්න. අතෙන් දත්තයන් මෙතෙන් දත්තයන් අතෙන් දත් යනවා. ඒක හරිය නෑ කියලා තව තැනකට යනවා. කියවන්න ත්‍රිපිටකයේ හොඳට තියෙනවා කරන හැටි ලස්සන. ඔය දස සංඥා කියන්නේ කරන හැටි. තබ්බාසෝ සූත්‍රය කියන්නේ කරන හැටි. ඈ ඒ කරන හැටි ඒ කියන්නේ හතවිහිද සූත්‍රය කියන්නේ කරන හැටි. සල්ලේක සූත්‍රය කියන්නේ කරන හැටි. ඒ තමයි කර්මස්ථාන ආචාර්ය. බුදුහාමුදුරුවෝ කර්මස්ථාන කෙනෙක් ඉන්නවා. කියලා දෙනවා. එනගේ ධර්මයේ අසක්කාර නැහැ, ස්වාකාර නැහැ. අඩුවක් තියෙනවා. අඩු නැහැ. ඔක්කොම තියෙනවා. අඩු නැත්තේ කාටද? කරන කෙනාට. එයාට නේ අඩුව කරනවා නම් අඩුව දැනෙන්නේ. දැන් ගෙදර කෑම ගන්න බඩු වෙනක් තියෙනවා. උයන කෙනාට බඩු අඩු වෙන්නේ හැසිරීම ධම්මානුසාරී කියන්නේ සද්ධානුසාරී කියන්නේ විශ්වාස කියන්නේ බුදුරජාණන් වහන්සේ ධම්මානුසාරී කියන්නේ ඒ පිළිවෙත විශ්වාසය. ඒ ධර්මානුකූල ඒ හැසිරීම විශ්වාසය. එතකොට හැසිරෙන හැසිරීම. එතකොට මොකද ඒ තේ තේ සබ්බේ දේ නිර සම්මෝධි පරාය ධම්මදායද සූත්‍රය බලන්න. කරන එකට හොඳට තේරෙන්න පුළුවන් සමහරට. බෝධිපාක්ෂ ගිහින් දිනු වෙලා තියෙනවා නම් ඉන්ද්‍රිය ධර්ම වැඩි නම් මට වැඩි හොඳට තේරෙන්න පුළුවන්. ඒක හැම කෙනාටම හැමදාම කියන්නේ අවල් සූත්‍රයේ සූත්‍ර. කියවන්න. ඒතර ඒවා තියෙනවා ගොඩක් දේවල් සමහරට තේරෙන්න. මේ වැඩිහිච්ච දේවල් ගොඩක් ප්‍රකට කරන්නේ නැතුව තමන් තනින්ම ඒවා කරගෙන ප්‍රතිඵල ලැබුණාට පස්සේ ඉතින් හිතුව කියන්නේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දුන්නා නම් හරි මැනික් හොයන කෙනෙක් ඉන්නවා නම් දුන්නා නම් හරි ඒක උපමා මම කියන්නේ දැන් ඇති නේද දැන් හවස බලක් තියෙනවා ඒව එකින් එක මම කියන්නේ ඔය ලැහැත්ති කරගන්න සතිපට්ඨාන සූත්‍රය අනන්න අහවල් කාරණා ඒක අපි සාකච්ඡා කරා ආනාපානසති භාවනාවේ අහවල් කාරණා සප්ත විසුද්ධිය අහවල් කාරණා ඔක්කොම ඉගෙන ගන්නවා. ඒකෙන් ඒකෙන් ඒකට යනවා. සත්‍යත්තාලී සහ විපස්සනා. ඒක. ඒක ඔක්කොම දැනමලා ගත්තා පස්සේ කරන්න පුළුවන්. එහෙනම් ඇති නේද? හොඳයි එහෙනම් කවුරු සාදු කියන්නේ? සාදු සාදු සාදු මේ වෙලාවේ අපි ලෝතර බුදුන් වහන්සේ දේශනා කළ මේ භාවනා මාර්ගය පිළිබඳ ත්‍රිපිටකයේ තිබෙන කරුණ පිළිබඳ සාකච්ඡා කළා, කතා කළා. එයින් අපේ යම් කිසි අවබෝධයක් දැනුමක් වැඩි කරගත්තා. ඒ පිළිබඳ කැමැත්ත ඇති කරගත්තා. ඒ වගේම ඔක්කොම තේරුණා කියලා කියන්න බෑ. නොතේරෙන තැන් බොහොම දෙනවා. තව තවත් පරිපූර්ණ කතාව කියන්නේ සත්බුද්ධයන් ධර්ම වඩා ගැනීමට මූලික කාරණය සාකච්ඡා කරන පරිපූර්ණ කතාව. ඒ නිසා බෝධ්‍යාන ධර්ම වඩීමට ධර්මයේ පිරිසිදු කර ගැනීමට මාර්ගය පිරිසිදු කර ගැනීමට අත්‍යවශ්‍ය කරනවා. ඉතින් මේ පින්නතුන් අද මේ විහාරස්ථානයේ පැමිණලා අපේ ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවදාන ශාසනා පරිදි අද දවසේ උදාගෙන ඒ පෙමෙන් මට සහභාගී වෙන්න කිව්වා. ඉතින් ඒක නිසා ඒක හොඳ දෙයක්. ඒ ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මම මේ භාවනාව ගන්නනවත් එහෙම කෙනෙක් නෙවෙයි. ආරණ්‍ය අපේ පාඩුව අපි ඉන්න කෙනෙක්. ඉතින් ඒක නිසා අපේ ත්‍රිපිටකයේ යම් දැනුමක් අවබෝධයක් තියෙනවා නම් ක්‍රමවේදයක් ප්‍රායෝගික දැනුමක් තියෙනවා නේද මම පිළිබඳ ප්‍රකාශ කළා. තව දැනගන්න ගොඩක් කරුණු තියෙනවා. ඉතින් ඒවා ප්‍රමාණිකව දැනගන්න පිළිවෙලින් අනුගමනය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා පින්නතුන් මේ පුළුවන් කාලේ පුළුවන් වෙලාවේදී ඒ සූත්‍ර දේශනා කියවන ගමන් ඒවා ජීවිතයත් හදා බලන්න එම ජීවිතයත් හදා බලලා ගැඹුරු සමාජයක් සද්ධර්මයෙන් අනුකූලව ඒ ධර්මය අනුගමනය කිරීමෙන් භාවනා වැඩිමින් ගැඹුරු සමාජයක් ලබා ගන්න නාම රූප දැකලා පටිච්චසමුප්පාදයේ තේරුම් අරගෙන අප්‍රමාණ විහාරය මේ බෝර කරපු ගාන්තා සංසාර දුකෙන් අතමින් පරම සාධ නිවන අවබෝධයේ සිද්ධ කිරීමට අපිට මේ සියලුම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වදන සංඛ්‍යාත මේ ධර්ම සාකච්ඡාව මේ භාවනා උපදේශය අපි හැම දිනම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන ප්‍රාර්ථනා කරගෙන අපි සියලු දෙවියන්ටත් සියලු කල්යාණ මිත්‍රයන්ටත් සියලු සත්පුරුෂයන්ටත් සියලු සත්වයන්ටත් පින් අනුමෝදන් කරමු එත්තාවතාශයම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිසු එත්තාවතාචයම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा Idang unyati nang botu ඉමිනා පුඤ්ඤ කම්මේන කාමේ පාද සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන කාමේ පාද සමාදමෝ සතං සමාදමෝ ධම්මේන මාමේ වාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංඝ රත්නයට මෙම විහාරස්ථානයේ සංවර්ධන සභාවේ සියලු දෙනාටම සහභාගී වුණා මේ පින්වත් හැම දෙනාටම පින්තුගේ මෞතම සහෝදර සහෝදර ඥාතිපති හැම දෙනාටම අජරාමර සංඛාර නිර්වාණ ධර්මාභෝධයේ පිණිස ඒකාන්ත වශයෙන් මේ උතුම් සත්‍ය ස්පෝත්පාසක ධර්ම සංඛ්‍යාත වර්ධන සංඛ්‍යාත උදාාර කුසල ශක්තිය හේතු වාසනා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒකං බුද්ධාන හොඳයි වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං මුච්ඡාචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සර්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුලවේන මයාලත්තං වන්දිතුම් පස්සිතුමරං සාරිපුත්තාහිතේරාණං ආගතං ප්‍රතිපාතියා සද්දා සීල දයාවා සම්පදන්තං පනමානහ ඕකාස සමතාමිනස්සු ඕකාස ද්වාරත්තේන කතං සම්බං අපරාධං කමචමේ බම්පේ කමාකන්තබ්බං ඕකාස තමා විවන්තේ ඕකාස තමා විවන්තේ තත්‍යපි ඕකාස තමා සම්බීතු වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායෝ භව भवतु सर्वमङ्गलाङ्गक्कन्तु सर्वदेवता सर्वबुद्धानुभावेन ධම්මානුභාවේන සංඝානුභාවේන සදා සොත්ති භවන්තු සාදු සාදු 谢谢。 lagi kulit